හොඳයි එහෙනම් කවුරුත් ධර්ම ශ්‍රවණික සූදානම් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බෞලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නබිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමේ ඒක ධම්මෝ බුද්ධානුස්සති තී කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විශේෂ දවසක් වෙන් කරගෙන මේ භාවනා නැත්නම් සීල භාවනා වැඩපිළිවෙලට යෙදුනේ රට වශයෙන් මේ ප්‍රසිද්ධියටපත් කරගෙන තියෙන සම්බුද්ධත්ව ජයන්තියේ 2600 සමරන අවස්ථාවේ ඉතින් ඒ නිසා දවසේ ඉදිච්ච ධර්මදේශනා වාරයක් සඳහා මාතුකා වශයෙන් බුද්ධහනුස්සතිය භාවනාව ගැලපී කියලා හිතලයි මම මේ ඉස්සරහින් තියාගත්ත පාලි පාඨමාලාව ඉදිරිපත් කළේ මේ පාඨමාලාව නැත්නම් මේ පාඨය බුද්ධ දේශනාව නැත්නම් ශ්‍රීමුක දේශනාව සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ආංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් වෙන ඒක ධම්ම වර්ගයේ සඳහන් වෙන සූත්‍රයක් ඒකේ සඳහන් වෙන්නේ සරුවච්චන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් කරන භාවනාව අනුමත කිරීම සඳහා පසුබිම සකස් කිරීම. ඒකදී සරුවච්චන සඳහන් කරනවා එකම ධර්මයක් මගේ සර්වඥතා ඥාණයට පේනවා ඒකාන්තයෙන්ම නිබ්බිදාවට විරාගයට නිරෝධයට අභිසමයට සත්‍ය සාක්ෂාත් කරණයට කියනවායි කියලා ඒ මොකද්ද ඒ ධර්මයේ බුද්ධානුස්සතිය කියන්නේ. ඉතින් මේ බුද්ධානුස්සති භාවනාව බොහෝ විට සද්ධාව පෙරටු කරගත්ත භාවනාවක්. ඒ බුදුහාමුදුරු දේශනා කරන ලද මේ අවුරුදු 2600ක් පරණ ශාසනයේ විශේෂයෙන්ම ලංකාවේ ඉතිහාසයේ ලංකාවේ බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේ ඇති වෙච්ච ලංකාවේ ඇති වෙච්ච විකල්ප අදහසක් තමයි මේ චතුරාර්යක භාවනා කියන්නේ. චතුරාර්යක භාවනා කියලා කියන්නේ භාවනා කරන කෙනෙකුට ඒ යන පෙතේ මතු වෙන්න පුළුවන්, හමු වෙන්න පුළුවන් කංකටලු, රළු පරළු තැන් වෙනකොට ඒව තනවා වඩා ගැනීම සඳහා දී ඇති ආරක්ෂක භාවනා ක්‍රම හතරක්. මේ චතුරාර්යක භාවනාවලදී ඉස්ලාම සඳහන් වෙන්නේ බුද්ධානුස්සතියයි. ඒක ඔය සාමාන්‍යයෙන් සාමනීර කෙනෙක් සාමනීර බණ දහම්පත් කියවනකොට අහන්න හම්බ වෙන එකක් තමයි බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුභස්සති සෝයිමෝ ඉමේ චතුරාරක්ඛා භික්ඛු භාවෙය්‍ය සීලව. යම්කිසි භික්ෂුවක් ඒ කියන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ තේ කෙනා නැත්නම් ඒ අර්ථකතනෙන් දෙන මේ භික්ෂු නාමය සීලයක පිහිටියාට පස්සේ කළ යුත්ත තමයි මේ බුද්ධානුසති මෙත්තා අසු මරණසති කියන මේ චතුරාර්යක භාවනා කරන්නේ. එයි මේ ඉස්සල්ලාම දක්වන්නේ බුද්ධානුසති භාවනාව. මේ බුද්ධානුසති භාවනාව ත්‍රිපිටකයේ යෙදී ඇතිතෙන් සහ සරුවචන් වහන්සේ අනුම අනුමත කරන ලද ස්ථාන බලනකොට ඒ සද්ධාව අඩුපාඩුකම් හිටපු වෙලාවේදී ශද්ධාව තනවා වඩාගෙන හිත සම්පහන්සණය කරගන්න. එහෙම නැත්නම් කැළේ තනි වෙලා අසරණව මේ කිසි කෙනෙකුගේ උදව්වක් සමීපැසුරකින් තොරව භාවනා කරනකොට වරින් වර මතුවෙන බය, වියාල මෘගයන්ගේ ඇති වෙන බය, ප්‍රහංසු පිසාචයන්ගෙන් ඇති වෙන බය වගේ බය ඇති වෙන වෙලාවල් වල ඒ වගේම ලෙඩක් ඇති වෙච්ච වෙලාවේදී ලෙඩකින් සුව වීම සඳහා මේ වගේ විවිධ ආනිසංස රාශියක් මේ බුද්ධානුස්සති භාවනාවේ තියෙනවා. ඒ නිසා චතුරාර්යක භාවනාවල ඉස්සල්ලාම සඳහන් වෙන්නේ මේ බුද්ධානුස්සති භාවනාව. මේ අදහස නිසා ලංකාවේ හෝ ලංකාව ඇසුරු කරගෙන බණ භාවනා කරන නැත්නම් ඒ සම්ප්‍රදායට බර හැම භාවනා ගුරුකුලයක්ම බුද්ධානුස්සති භාවනාව අනිවාර්යයෙන්ම කළ යුත්තක් විදියට සඳහන් කරලා තිනවා. ඒකෙන් ඇත්තට බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය සද්ධාව දිනු කර ගැනීම. නමුත් මේ විදේශී වශයෙන් ලංකාවට ආව භාවනා ක්‍රම, ওই බුරුම භාවනා ක්‍රම කියනකොට ඒකේ ආවේනික ලක්ෂණත් එක්ක මේ භාවනා ක්‍රමයේ ඉදිරිපත් කිරීමේ ගුරුකුල වාදවල මේක අවශ්‍ය දෙයක් නෙවෙයි කියලා ප්‍රශ්න කරනවා වාද කරනවා කිදින්ම ඍජු විපස්සනාව කරනකොට සුද්ධ විපස්සනාව කරනකොට ඒ චතුරාර්යක භාවනා කළ යුතුයම නැත. ඒක නැතුව කෙලින්ම ආනාපාන සති භාවනාවක් කරන්න පුළුවන් කිව්වට මොකද ඒකෙදී පවා ඒ සඳහන් කරන ආනාපාන සති භාවනාව වගේ නිවන් මාර්ගයේ දක්වාම යන්න පුළුවන් අරමුණක් කරගෙන භාවනා කරනකොට අතරමැද තැන්වලදී සමහර විටක හිත වියලෙන මිලාන වෙන කර වෙන தත්ත්වපත් වෙන. ඒ වෙනකොට ඒ භාවනාවේ තියෙන කර්කශ භාවය නිසා බොහෝ දෙනෙක් පසුබානවා. අන්න ඒ වෙලාවල් වලදී මේ බුද්ධ ධනුෂ්ඨිය වැඩිීමේ හිත සම්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා ප්‍රයෝජනීය සලකලා බුද්ධ ධනුෂ්ඨිය අවශ්‍යයි කියලා ඒ සුද්ධ විපස්සනාදී බව තේරුම් ගන්න. ඒ නිසා මේ සුද්ධ විපස්සක ගුරුවරු ප්‍රශ්න කරනවා ඒ වගේ අමාරු වෙච්ච වෙලාවට බුද්ධ ධනුසය දැනගෙන හිටියේ නැත්තම් පුහුණු කරලා තිබ්බේ නැත්තම් වැඩ ගන්න බෑ. මොකද ඒ අමාරුවටපත් උනට පස්සේ බුද්ධ ධනුසය වඩන්න බෑ. වඩපු එකකින් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා අඩු ගානේ බුද්ධ ධනුසය භාවනා පිළිබඳව සුතමේ ඥානය හෝ චින්තාමේ ඥානය අවශ්‍යයි. ඒ සුතමේ චින්තාමේ මතින් භාවනා කරලා තියෙනවා නම් වඩාත් හොඳ නිසා කරන ලද භාවනාවක ප්‍රයෝජන Taman ඇතුව මේ වගේ වැඩකට බහින්න ඕනේ. එහෙම නැත්නම් එහෙම වැඩකදී ආරක්ෂාවෙන් වගකීමෙන් ආරක්ෂාව දෙන්න පුළුවන් ගුරුවරයෙක්ගේ අසුර තියෙනවා. සුද්ධ විපස්සනා කරනකොට. ඉතින් එතනදී පවා තේරෙනවා මේ වගේ තියෙන වටිනාකම. ඒ නිසා අද වගේ දවසක අපි මේක තේරුම් අරගෙන තුත මේ වශයෙන්, චින්තා මේ වශයෙන් කරලා මේ කියන දුෂ්කරතා අපි මේ කරගෙන යන නැත්නම් මම මේ කරගෙන යන මගේ භාවනාදී මතුවෙනවා නම් එවැනි වෙලාවල් වල විදර්ශනාත්මක උපක්‍රම වලට වැඩිය හරියට ප්‍රශ්න තේරුම් අරගත්තොත් මේ සමත උපක්‍රමය මේ කියන බුද්ධානුස්සතියෙන් ඒ ප්‍රශ්නට පිළියම් ගන්න පුළුවන්. පියම සාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. අන්න ඒ පැත්තෙන් බලනකොට සුත්තු විපස්සනා කරන කෙනෙකුට පවා මේ අවබෝධය අවශ්‍ය කරනවා. මම අර කිව්වාගේ සුතමේ හෝ චින්තාමේ හෝ කියනවනම් භාවනාමේ වශයෙන්. ඉතින් ඒකට පොට පෑදෙනවා මේ ਸਰුවචනාංශයේ මේ බුද්ධහනුතිය හඳුන්වා දීමේදී මේ ඉදිරිපත් කරලා තියෙන මම අර ඉදිරිපත් කරගත්ත මේ පාළි පාඨය ඒකදී ਸਰුවචන සඳහන් කරනවා ඒකාන්ත වූ නිබ්බිදාවක් ඇති කර ගැනීම සඳහා නම් නිබ්බිදාව කියලා කියන්නේ වචනේ හැදලා තියෙන නිර්වින්දනය කියන පදයෙන් නිබ්බිදාව ඇති කර ගැනීම සඳහා නම් බුද්ධානුසුතියක් වඩන්න ඒකට උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සුද්ධ විපස්සකේ කරගනිමු. ඒ සුද්ධ විපස්සනා කරන කෙනෙක් භාවනා කරගෙන යනකොට කෙලින්ම පටන් අරගන්න මේ චතුරාර්යක භාවනාව වලින් නෙවෙයි එක්කෝ ආනාපාන සති භාවනාව පිම්බීම හැකිලිම එහෙම නැත්නම් ආනාපාන සති භාවනාව ආහනීම කරගෙන යන වෙලාවේදී පළවෙනි පියවර එහෙම නැත්නම් මේ කායානුපස්සනාව නැත්නම් රූප ධර්ම සම්බන්ධ කරගෙන යන පළවෙනි පියවරේදී පවා ඒ නීවරණ ධර්ම එහෙම නැත්නම් පරිඋත්තාන කෙලෙස් ක්‍රමයෙන් තුනී වීගෙන යනකොට ඒදී අරමුණ මත වාංගු වෙන ස්වරූපේ අරමුණ මත සරණ යන ස්වරූපේ අරමුණ පදනම් කරගන්න ස්වරූපේ එnde එnde එnde වැඩි වෙනවා අරමුණට පාංගු වෙලා තමයි අපි මේ නිවන ධර්ම දුරුවන් කරගෙන කරගෙන යන්න. එහෙම කරගෙන යනකොට මේ නීවරණයන්ගේ දුරුවීම නම් යෝගාවචරයට අහුවරණක් සනසිල්ලක් මු르දු බවක් වැටේ. නමුත් නීවරණ ගෙවීමත් සමගම අරමුණත් එක්ක වැඩි වේලාවක් ඉඳීම සමගම අර වාංගුව පිණිස ගත්ත මූල කර්මස්ථානෙත් ගෙවේ. තමන් එල්ලෙන්න තියාගත්ත කුණ්‍යෙත් ගෙවේ. අන්න එතෙන්දී යෝගාවචරයට ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේ යන්නේ හරි ක්‍රමයේද? දැන් මේ යන්නේ වැරදි ක්‍රමයේද? මොකද විශාල කුණු කන්දක් උපක්ලේශ රාශියක් වශයෙන් පවතින නීවරණ ගෙවෙන එක නම් සහැල්ලුව තියෙනවා. නමුත් ඒ සහැල්ලුව ඇති කර ගැනීම සඳහා වාංගුවට තියාගත්තා. මූල කර්මස්ථානයේ ගෙවෙනකොට යෝගාවචරයට හවුහරණක් නැති වෙන්න තරකට. මෙන්න මේ වෙලාවේදී ඇති වෙන මේ බය එළවන ගතිය, අසරණ ගතිය, සැක පොදවන ගතිය, එපා වෙන ගතිය මේ තුල පොදුවේ නිබ්බිදාවේ ලක්ෂණ වර්ගයක් පහළ වෙනවා. අන්නේ පහළ වෙනකොට දෙපැත්තකින් බුද්ධානුස්සතිය උදව් කරනවා. එකක් තමයි සැකය කියන එක. භාවනා කරගෙන යනකොට අරමුණේ ගොරෝසු තත්වයේ ඉඳලා සියුම් තත්වයට යාගෙන යනකොට ඒක අපිට සාමාන්‍ය වචනෙන් අපිට කියන්න තියෙන දන්නා තන සිට නොදන්නා තැනකට යනවා. ඒ යනකොට අපි දන්නවා දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා. දන්න යකා යකා වුණත් නැති වෙගෙන යනකොට බයක් ඒ බය ඇති වෙනකොට ඒ බය নানা ප්‍රකාර විදිහට ප්‍රකාශයටපත් වෙනවා. එකක් තමයි මේ කියන සැක. ඒ සැකේ දෙන්නේ බුද්ධ ආදී අතතන්හි සැකය. බුදුන් කියන එක ඇත්තද? ධර්මයේ ඇත්තද? සංඝයා ඇත්තද? අතීතයේ ඇත්තද? අනාගතයේ ඇත්තද? ආදි වශයෙන් මේන සැක හරියට මේ වෙලාවේදී මේ බුද්ධ බුදුහාමුදුරු කෙරෙහි ඇති සැකය එහෙම කියලා නෙවෙයි එන්නේ හිත අවුල් කිරීම තුලින්. හිත වන්මත් කරවීම තුලින් හිත නන්නත්තර කරවීම තුලින් තේරෙන්න පටන් ගන්නවා මේ විදිහට කළා හරියයිද වැරදිද කියලා මේ ලස්සනට භාවනා වෙද්දී හිත ඇතුලේ මේ සැකේන්න පටන් ගන්නවා. අන්නේ සැකේන වෙලාවේදී මම මේ භාවනාවට වාඩි වෙන වෙලාවේදී මම සීලේ සීපත් කරගත්තා. බුද්ධ ආදී උතුමන් වහන්සේලාට නැත්නම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ මගේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ කියලාද මතක් කරගන්න පුළුවන් නම් හිතෙනවා බුදුන්ට පූජා වෙච්ච මේ වෙලාවේදී මොන දෙයක් වුණත් මට දරන්න පුළුවන් මම මේකට දරන්න ක්ලාස් වෙනවා කියලා ඉස්සරහට යන්න පුළුවන් ගතියක් එනවා. එහෙම බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ඇතුයේ ඇදහිය යුතු වස්තු විශේෂයි ඇදහිීම නැති වුණොත් සැක කිරීම උභයපක්ක පන්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචීති කියලා මේ වෙලාවේදී මම කරන්නේ දෙපාර්ශවයේ සලකා බලන විනිශ්චයකාරවරයෙක් වාගේ භාවනා වැරදිච්ච පැත්ත වැරදුනාදෝ කියන පැත්තත් මම සාධාරණ වෙන්න ඕනේ හරිද කියන පැත්ත සාධාරණ වෙන්න ඕනේ කියලා විචක්ෂණ බුද්ධි මුවාවෙන් පහළ වෙන මේ විචිකිච්ඡාව වංචනික ධර්ම මුවාවෙන් පහළ වෙන මේ විචිකිච්ඡාව බුද්ධහාමුදුර කෙරෙහි ඇති සද්ධාව හරියට තියෙන කෙනාට ඒ තරම් බලවත් වෙන්නේ. ඒ නිසා බුද්ධ ආදී අටකන්නේ සැකය වෙනුවට කරන ලද බුදු ගුණ භාවනාවක් හෝ අධහිමක් තියෙනවනම් ඒක නාට වෙලා තියෙනව නෑ. බුදුන්ගේ නාමයේ එම ගුණක් තමයි. වෙන දෙයක් වෙච්චාවයි කියලා අපි ලොකු සාහිත්‍ය කාලේ කියන ඕන ඕන ගිනි අගුරක් වෙච්චාවයි කියලා යන්නේ කියලා. හේතු කරුණු දක්ව දක්වා ඉඳ ගියොත් අපි එතනදී පමාවක් ඇති වෙනවා. ඒ නිසා එතනදී බුදුන් කෙරෙහි ඇති අවික්ක ප්‍රසාදී නෙමෙයි නොසලෙන සද්ධාාවක් නෙමෙයි සෑහෙන සද්ධාාවක් කියන්න පුළුවන්. ඒක තියෙනවනම් අටතැනී සැකයේ නෙමෙයි. මේ සැකේ එන්නේ මිත්‍යා ස්වරූපයෙන්. ඒක එන්නේ මිත්‍යා ප්‍රතිරූප ස්වරූපයෙන් හරියට ගොඩ පෙරක දුරුකන්ගෙන් දෙන්නේ එනවා අපට අපේ ජීවනය සඳහා ওই දන්නේ නැති පාරව යන්න එපා. ඊට වැඩිය නරකද අත් දෙක කරලා බැලුවොත් නැගිටලා ගියොත් හොඳ නැද්ද කියලා එනවා. බුද්ධ ආදි උතුමන් කෙරෙහි තිසකය නැති නැත්නම් බුද්ධානුස්සතිය වඩපු නැත්නම් බුදුහාමුදුර කෙරෙහි ජීවිත කාය පරිත්‍යාගයෙන් යන කෙනාට ඒක දෙක තමයි නිබ්බිදා ස්වරූපයෙන් මේ නීරස භාවයෙන් ඒකාකාරීකමෙන් බය අසරණ ගතිය එනකොට ඒ සෑම ගුණ ධර්මයක්ම යට ද්වේෂ පදනමේ ඉන්නේ. ඒක නිසා ඒ ද්වේෂ පදනමෙන් තියෙන තාකල් ඒ නිබ්බිදාව කටු කරෝසන. බාධකයි. නමුත් යෝගාවචරයා මේ මේ මේ බුදුහාමුදුරුවෝ මේ වචනේ සඳහන් කරලා තියෙන විදිහට වඩන ලද බුද්ධහන් සුති භාවනා සහිත කෙනෙක් නම් එයා දන්නවා ඒක මෙහෙමයි කියන්න තියෙන්නේ යමකට ආශාවක් ඇති වුණොත් සංසාරය කියලා හිතා ගන්න. මොකද සංසාරට මූලික හේතුව තෘෂ්ණාව. ආශාවෙන් ඉස්සරහට යනවන සංසාරේ. නැත්තම් තෘෂ්ණාව වැඩෙනවා සංසාරේ. දැන් මේ වෙලාවේදී වෙන්නේ මොකද්ද භාවනා කෙටිගෙන යනකොට එපා වීමයි, නීරසකමයි, විරංජනයයි, රසය නැතිකම. ඒ නිසා මේක තමයි පාර වෙන්න ඕනේ. මේක තමයි විය යුත්තේ. නමුත් මේක ද්වේෂපදන මේ බැලුවොත් ඇඹුලන්. පැංගිරි. ඒක නිසා මේක අරමුණ ගෙවිලා ගියාට දැනගන්න බැරි වුණත් මම ඉදිරියට යන්න ඕනේ කියලා. මේ පහළ වෙන්නේ ද්වේෂපදන වෙච්ච නිබ්බිදා වෙනුවට ඥානපදන මේ පවතින නිබ්බිදාවක් වුණොත් ඒක අපේ මෙතෙක් පිළිගත් අගයන් ආඩම්බරයන් වලට හරහා යෑමක් ගඟ දිගේ ඉහළට පීනීමක් වෙනවා. අපේ මෙතෙක් පැවතිච්ච ආගයන් ආඩම්බරයන් පෝෂණය කරන දේවල් අනිවාර්යයෙන්ම තණ්හා බරිතයි. කාම ලෝකයටයි දුවන්. නිබ්බිදා වෙනකොට ඒවට විරුද්ධව යන නිසා ඒ අගයන් ආඩම්බරයන් Taman මෙතෙක් රැකගෙන ආපු පෞරුෂත්වක ලක්ෂණ අගයන් ආඩම්බරයන්ට බුදුන් ශීපත් කරගෙන බුදුහාමෝ දේශනා කරපු ධර්මයේ ශීපත් කරන්න වෙනවනම් ඒ නිබ්බිදාවේදී එන්න පුළුවන් ද්වේෂයේ වෙනුවට ඥාන පදනමකට මේක දාගත්තොත් යෝගාවචර ඉස්ලාම් වතාවට කාමය කියන කාම ඡන්දය කියන එකම ඉන්ධනයෙන් දුවපු මේ යන්ත්‍රේ කාම ඡන්දය දනවන්නේ නැති නීරස වුණත් මේක ධර්ම මාර්ගයයි කියලා පටිශෝතගාමි ගඟ දිගේ ඉහළට යන ක්‍රමයක් එක්ක වැඩ කරන්න පුළුවන්. එතනදී මේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳ අදහසක් ඇති කෙනාට ගමන ලේසි. මේක හොඳට තේරෙනවා බටහිර ඇත්තන්ට භාවනාව උගන්වනකොට මොකද ඒ ඇත්ත පෞද්ගලික පුද්ගලික වශයෙන් බුදුරජාණන්සේ පිළිගන්න කැමති නැහැ ධර්මයේ වශයෙන් පිළිගත්තා. ඉතින් ඒක නිසා ඒකෙම කෙනෙකුට නීරසකමක් ඇති වුණොත් නිබ්බිදාවක් ඇති වුණොත් ඒක මේ ලාංකිකෙක් වගේ ආශ්‍යාකරයේ කෙනෙකුට වගේ දෙගුණයක් තුන්ගුණයක් කියලා කියනවා. මොනම විදියකින්වත් දරා ගන්න බෑ. අර ද්වේෂය, නුරුස්නා ගතිය, වැරදි හොයන ගතිය, ස්වයං විවේචනය සහ සියල්ලම අකුරට විය යුතුයි කියන වගේ ධර්ම ඒ අත්තන්ට විශාල පීඩාවක් ඇති කරනවා. කතා කරගන්නවත් බැරි, sannivedana කරගන්න බැරි තත්ත්වයකට. ඒ නිසා මේ ආශ්‍යාකරයේ අත්තන්ට ඒ පවතින බුද්ධ ධම්ම සංඝ විශ්යේ යති නැත්නම් Taman අදහන ආගම විශ්යේ යති භක්තිය සද්ධාවේ පටනාකම නිසා තද බල ආවේග වලට එන්නේ නැතුව ඒක සමනය කරන ගතියක් තියෙනවා. ඒකට හේතුව මේ අර ප්‍රඥාවෙන් එහෙම නැත්නම් සැකයෙන් එහෙම නැත්නම් තර්ක ඥාණයෙන්ම නෙවෙයි සියල්ල විසඳන්නේ යම් ප්‍රමාණයක් සද්ධාවට දාලා විසඳා ගන්න පුළුවන් ගතියක් වෙනවා. අන්න ඒකට බුද්ධානුස්සතිය බොහොම උදව් කරන නිසා විපස්සනා භාවනා කරන කෙනෙකුට උනත් භාවනාවේ සාර්ථකත්වයේ සාර්ථකත්වයට යනකොට විවිධ ගැළපීම් සමතුලිතතා සන්තුලන කරන්න වෙනකොට සමහර වෙලාවට මේ බුද්ධානුස්සතිය භාවනාව අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේදී තේරුම් අරගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මය මේ කෙනනි විදා පහළ වෙනකොට ඒක ද්වේෂ බදන මේ එන්නේ එහෙම නැත්නම් මේ අතිරණ තැන් වලට එනකොට සැකය ඉස්මතු වෙනවාය ආදී වගේ දේවල් අත්දකලා උන්වහන්සේ පළවෙනි වතාවට මේක නියම මාර්ගයේ ගුරු උපදේශ රහිතව පරෝපදේශ රහිතව තේරුම් ගත්තේ ඒක පුදුම විප්ලවයක්. ඒ විප්ලවයේ සටහන් වෙන්නේ මානවයාගේ පරිණාමේ තාමත්ම වැදගත් සංසිද්ධිය වශයෙන්. මානව පරිණාමයේ හැදිලා තිබුණේම භවයේ වඩන්නයි. දැනටත් තියෙන්නේ එහෙමමයි. ওই natural selection කියන එක එහෙම නැත්නම් මේ ස්වභාවික වර්ණය කියන එක කවදාකවත් සත්‍ය අවබෝධ කරනවා වගේ પરමාර්ථක නෙවෙයි කියන්නේ. ඒ ස්වභාවික වර්ණයමයි පරිණාමයට හේතුව කියන එක චාල්ස් ඩාවින් මතේ අපි පිළිගන්නවා වෙන්න පුළුවන් නොපිළිගන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ ස්වභාවික වර්ණය හැමදාම සිදුවෙන්නේ පැවැත්ම සඳහා මිස සුඛය සඳහා හෝ විමුක්තිය සඳහා නෙවෙයි. අන්න එවැනි ස්වභාවික වර්ණේ ඊටාමත් වැදගත් සංදිස්ථානපත් වෙච්චි මානුෂ මනසෙදී ඒ යන සම්ප්‍රදාන කූල ගංගධික පහළට පීනන ක්‍රමයේ වෙනුවට ඉහළට පීනන ක්‍රමය පටිසෝතගාණි ක්‍රමය ඉස්සල්ලාම පරීක්ෂා කරන්න හිතුනේ ඉස්සල්ලාම පරීක්ෂා කරලා පරෝපදේශ රහිතව දිනුවේ ਸਰවචන ඒ නිසා මේ සරුවචන් වහන්සේගේ ಗುಣ සීපත් කරලා අර මාරු වෙන වෙලාවට අශීරු වෙන වෙලාවේදී වැඩ ගැනීම විපස්සනා යෝගාවචරයට පවා අවශ්‍ය කරනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරයේ ගමන් මල්ලේ බුද්ධානුස්සතිය ඩප්පි එක දාලා ටිකක් අරගෙන යන්න ඕනේ සිද්ධාලේ කියලා. අමාරු වෙනකොට පොඩ්ඩක් අරගෙන ගා ගන්න. ඒ නිසා දැනගෙන කියන්නේ. ඒක නිසා ඒක අයින් කරගෙන යන්න බෑ. නමුත් ඒකේ අනිත් පැත්ත විස්තර කරලා දෙන්න කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ ඒ දශක දශක කීපයක බුද්ධ ධර්ම හැඟීමක් තියෙන ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනකොට කිව්වේ ඒ ස්වාමීන්සේ තාත්මසේ 13 14 වගේ වෙනකොට පැවිදි වෙලා 20 30 කණන් වෙනකොට උපසම්පදා වෙලා ගමේ පන්සලේ හිටපු හාමුදුරුවෝ අරණ්‍යයකට ගිහිල්ලා තියෙනවා භාවනා කරන්න. ගිහිල්ලා බලනකොට ඒ අරණියේ වැඩ සටහන හොඳට තියෙනවා. පස්සේ මේ වැඩසටහනක් ඉගෙනගෙන ලොකු ආහම්දුරට වැඳලා කියලා කියනවා මං ආවේ ඒ ස්වාමීන් වහන්සේ මේ බණ භාවනා කරන්න කියලා. ඊට පස්සේ ගලු නම ඉතින් මේ අරණ්‍ය කිව්වට එච්චර ලොකු භාවනාවක් ඇත්තේ නැහැ. හොඳට සිල් රැකගෙන හිටපුවාම ඇති. ඒක තමයි අපිත් කරන්නේ කියලා. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ පන්සලේ දේවකොට ඉඳලා අරණ්‍යයට ගිය කෙනෙක් උන්වහන්සේ කල්පනා කරාලු මම දැන් ගමේ පන්සලේ ඉඳද්දි සිල් රැක්කා. මම අරණ්‍යයට ආවේ ඒකේ භාවනා ක්‍රමයක් ඉගෙන ගන්න. ඊට පස්සේ පුළුවන් තරම් කෙරුවේ පුස්කොළ පොත් කියවලා කියවලා කියවලා මොකද්ද මේ අරණ්‍ය වාසියෝ කරන භාවනාව මොකද්ද කියන එක. බලනකොට මේ චතුරාර්යක භාවනාව වලින් එහාට මොකක්වත් තිබිලා නැහැ. අපි ඔය අනුරාධපුර යුගයේ වගේ ස්වර්ණමය යුගයේ සම්පූර්ණ ගුරුකුල වාද එහෙම නැත්නම් ගුරුවරු සහ પરම්පරා හරියට තිබිලා තියෙනවා. ඒ සේරම අඩු ගානේ කොලේක සඳහන් වෙන එකක්වත් නැතුව තිබෙන වෙලාදී කිබිලා තියෙන එකම ක්‍රමය බුද්ධ ඥානසති ආදී චතුරාර්යක පමණයි. ඊට පස්සේ මේ අපි 2600 බුද්ධ ජයන්තිය කතා කරන්නේ සම්බුද්ධත්ව ජයන්තිය කියලා 2500 තිබුණා බුද්ධ ජයන්තිය කියලා එකක්. සර්වඥාණන්ගේ පරිණිරවාණයෙන් අවුරුදු 2500 පෙන්න වෙලාවේදී මෙන්න මෙතනදී තමයි ඉස්සෙල්ලාම ලංකාවට මේ චතුරාර්යක භාවනා කිරීමෙන් පස්සේ කළ යුතු ප්‍රධාන භාවනා ක්‍රමේ ලංකාවට හඳුන්වා දුන්නා. ඉස්සර කියන්නේ නිකන් ඒක සූදානම් කිරීමක් පමණයි. ඒ අතින් බලනකොට බුද්ධානුස්සති භාවනා ප්‍රධාන තැන ගන්න. නමුත් බුද්ධානුස්සති භාවනා වඩලා හිත හදාගත්තට පස්සේ මොකද කරන්නේ කියන එක තිබිලා නැහැ. ඒක ඇත්තටම බුරුම රටෙන් තමයි අපිට ලැබෙන්නේ. බුරුම රටෙන් ආවට පස්සේ අර බුද්ධානුස්සති භාවනා කියලා කියන්නේ සූදානම් කරන භාවනාවක් පමණයි. සූදානම් කරාට පස්සේ කළ යුතු බහන තමයි වැදගත් වෙයි කියලා බුද්ධානුස්සති බහන වගේ අව탁සීරුවට වගේ ටිකක් ලක් වුණා බටහිර මානසිකත්වය වගේ එකක් ලංකාවට ආපු නිසා නමුත් මම මේ උත්සාහ කරන්නේ එවැනි ප්‍රධාන භාවනා ක්‍රමයක් ඉගෙනගෙන ගියත් බුද්ධානුස්සති භාවනා ඉගෙනගෙන තිබුණ එකෙන් වාසිතියි ඊට අමතරව ඇත්ත වශයෙන් කියනවා නම් සමත භාවනාවේදී බුද්ධානුස්සති ඊටාමත්ම සම්පූර්ණ අංග සම්පූර්ණ භාවනා ක්‍රමයක් විදිහට විස්තර කරලා දෙනවා. ඒකෙදී බුද්ධහනුසති භාවනාවෙන් අර්පණ සමාධියට යන්න බැරි බවත් උපචාර සමාධිය දක්වා යා හැකි බවත් අපේ සිංහල තල්කොළවල තල්පත්වල ලියවිලා. ඒ සඳහා ඉස්සර කාලේ ඒ භාවනාව කලේ අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා පමණයි. ඒක ගිහියන්ට කළ යුත්තක් හෝ අවශ්‍ය දෙයක් තිබුණේ නැහැ. සාමන්තර වෙච්ච කාලේ ඉඳලා මේවා ඉගෙනගෙන කරන්න ඕනකම තිබුණා. නමුත් දැන් වෙනකොට ඒ බුද්ධ ජයන්තිය ඉඳලා සම්බුද්ධත්ව ජයන්තිය කියන මේ දෙක අතරමැද වෙනකොට ලංකාවේ බුද්ධ ශාසනයේ ප්‍රධාන වෙනස්කම් වර්ගයක් වෙලා ඒ වෙනස්කම් වෙන ඒ යුගය ඇතුළත ඒ කියන්නේ අපි අපේ પરම්පරාව මම මේ කතා කරන්නේ අපි ඉපදෙනකොට බුද්ධ ජයන්තිය. දැන් අපි ඉන්නේ සම්බුද්ධත්ව ජයන්තිය අවුරුදු 55යි. මේ ඇතුළත වෙච්ච වෙනස්ව බලනකොට බුද්ධානුස්සති භාවනා සම්බන්ධ වුණත් අපේ ආකල්පයේ මෙන්න මේ වගේ වෙනස්කම් ඇති වෙලා තියෙනවා. නමුත් අපි දැන් උනත් තේරුම් ගන්න ඕනේ බුද්ධානුස්සතිය සමත භාවනාවක් වශයෙන් තියෙන එකේ වටිනාකමත් අපි අපතක්සේරු කරන්න නරකයි. බුද්ධානුස්සතිය විපස්සනා කරගෙන යනකොට ඇති වෙන යම් යම් ප්‍රශ්න විසඳීමේදී ගන්න පිළියමක් වශයෙන් තියෙන එකක් අවතක්සේරු කරන්න නරකයි. ඒ නිසා මේ කරපු හඳුන්වා දීමෙන් පස්සේ මම කැමැති සුළු වේලාවක් ගන්න කොහොමද මේ බුද්ධානුස්සති භාවනාව සුද්ධ සමත භාවනාවක් විදිහට පාවිච්චි කරන්න කියන්නේ. ඒ සඳහා කියනකොට මතක තියාගන්න ඕනේ අපි බුද්ධානුස්සති භාවනා කරන්නේ සමත ක්‍රමයක් විදිහට විශේෂයෙන්ම මේ සම්පහන්සන කෘත්‍ය කරන්නයි අර වෙහෙස වෙච්ච කටුකටෝසන වෙච්ච හිතක් නැවත සද්ධාව උබුදවා ගැනීම සඳහායි. ඒ වෙලාවේදී අපි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අරගෙන ඒ ගුණය නැවත නැවතත් සිහිපත් කිරීමෙන් හිතට සිහිපත් නොකරන අවස්ථාවකදී එන්න පුළුවන් নানা ආකාර නීවරණ ධර්මයන්ගෙන් හිත අරසා කරනවා. ඒ අරසා කරන මිරීම සඳහා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය නවාරාගේ බුදු ගුණ සිහිපත් කරනවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝක විදු වශයෙන් ඒ එක එකක් අටපාඩම් කරලා ඊගාටගේ අර්ථ ගන්න. පදගත අර්ථය අරගෙන මේ වගේ කියනවා ඒ ඒ පදයට පෞද්ගලික අදහස්. අරහං කියන ගුණය සම්මා සම්බුද්ධ ගුණයෙන් වෙනස් රසයක් ඇති කරනවා. සම්මා සම්බුද්ධ ගුණය සුගත විද්‍යාචරණ ආදී වෙන වෙන ගුණ තියෙනවා. අන්නේ එක එකක් හිතට අවබෝධ කරලා දෙන්න ඕනේ දැනට දන්න පදගත අර්ථය. ඒකල කරනකොට බලන්න ඕනේ මේකෙන් වඩාම Tamanට හිත් ගන්නෙ කෝකද අරහං කියලා කියනවා සුදුස්ස කියන අදහසින් පිවිතුරුකම නිසා උන්වහන්සේ හැම දෙයකටම සුදුසු වුණා. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ සම්මා කියන උපසර්ගයක් සං කියන උපසර්ගයක් යෙදිච්ච බුද්ධ කියන වචන. මේ බුද්ධ කියලා කියන්නේ ප්‍රබුද්ධ කියන වචنين කැඩිලා ආව එකක්. ප්‍රබුද්ධ කියලා කියන්නේ පිබිදිච්ච කියන අදහසයි. ඒකෙන් තමයි බුද්ධ වෙලා තියෙන්නේ සම්බුද්ධ කියලා කියන්නේ ස්වයං බුද්ධ කියන එකයි. තමා විසින් බුදු වුණා කියන. මොකද මේ බුද්ධත්වයේ කියන එක අනුන්ට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. අපි තමා විසින් මේ සීල සමාධි ප්‍රඥා පූර්ණ කරලා ලබන එකක්. ඒතකොට සම්මා බුද්ධ කියනකොට ඒ උපසර්ගයට සම්බුද්ධ වෙනවා. ඊට පස්සේ සම්මා සම්බුද්ධ වෙනකොට ඒ තමන් ඇති කරගත්ත බුද්ධ භාවයේ තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. මේක සම්ප්‍රදාන කුල විහාරය ගන්නකොට අපි බුද්ධ කියලා කියනවා රහතන් වහන්සේට සම්බුද්ධ කියලා කියනවා පසිපුත්‍ර ජාන වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා සරුවචන් වහන්සේ. ඒතර සරුවචන් වහන්සේට ගැන කතා කරනකොට දීර්ඝ වචන ලියලා කෙටි කරන වෙලාවේ බුද්ධ කියලා වචනේ සඳහන් කළාට බුද්ධ කියන වචනේ සඳහන් වෙන්නේ ප්‍රබුද්ධ පිබුදුනා වූ කියන එක. ඒක සාමාන්‍ය ශ්‍රාවක බෝධීන් වහන්සේලාට බෝධියට පවා කියන්න පුළුවන්. සම්බුද්ධ කියන්නේ නම් පසේ පුත්‍රයන්. Taman විසින් ආબોධ කරන සම්මා සම්බුද්ධ කියපුවාම පසිබුදු ඥානසිත සමන් ආපු වුණාට කාටවත් කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමා වශයෙන්ම පරෝපදේශ රහිතවම අවබෝධ කරගන්නත් පුළුවන් කියලා තමන්ට බුදු වෙන්නත් පුළුවන් අනුන්ට කියලා දෙන්නත් පුළුවන්. ඒක මේ අරහන් ගුණයට වැඩිය වෙනස් රසයක් තියෙනවා. ඒ නිසා සම්මා සම්බුද්ධ කියනකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ආසන්නයේම ඊට කලින් හිටපු පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් විතර ආයු සංස්කරණය හැරලා පිරිනුවම් පාලා තිනවා. මොකද බුද්ධෝත්පාද කාලවල පසේ බුදුරජාණන් වහන්සේලාට වැඩ ඉන්න බෑ. ඒ 500ක් විතර හිටියට ඒ කිසිම බුදුරජාණන් වහන්සේ නමකට තව කෙනෙකුට සීල ශික්ෂාවක් සමාධි ශික්ෂාවක් ප්‍රඥා ශික්ෂාවක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තිබුණේ නෑ. එතුමන් වහන්සේලා ගමේ පින්න පාති වැඩලා මිනිස්සෙන්ට දාන දෙන්න පුණ්‍යක්ෂේත්‍රයක් වෙලා සුවපත් වේවා කියමනේ විශාල පින් කරන්න අවස්ථාවක් ඇති කරලා දෙනවා. නමුත් කවදාකවත් ඉඳගෙන බණක් කියලා මෙහෙමයි මම බුදු උනේ, ඔයත් තුත්සිල් ලකින්න ඕනේ, සමාධි ගන්න ඕනේ, භාවනා කරන්න ඕනේ කියන කියන ගන්න. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ සම් පසේ පුත්‍රජාන් වහන්සේ කියන එකන හඳුන්වන්නේ ගොළු බුද්දයි කිය. Taman අවබෝධ කරගන්න කියලා දෙන්නේ. එවැනි தත්ත්වයක් තියදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්චහම ඉර පෑවුවා දස දිශාවට ආලෝකය පහළ වෙනවා. සම්බුදුරජාණන් වහන්සේ කියන පසේ බුදුරජාණන් වහන්සේ පහනපත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. ආලෝකේ පැතිරෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ පහළ වෙලා අපි වැඩ කරන මේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ මේ කියන සම්මා සම්බුද්ධත්වයේ සාර්ථක වෙන්නේ මම බුදු වෙච්ච දවසේ. කොණ්ඩඤ්ඤාම්දුරෝ බුදු උනත් රහත් උනත් තම 84000ක් රහත් උනත් ඒව ඔක්කොම සුතමේ පමණයි. නමුත් මම කවදා හරි රහත් වෙච්ච දවසට මට තේරෙනවා මේ රහත් වෙන්න මට අපේ ගෞතම සාරවත්චනාස කොච්චර උදව් කළාද කියලා මම බුදු වෙච්ච දවසට මම බුදු අපේ බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධ කෝ. ඒ දේ කෙරුවේ නැත්නම් මම බුදුහාමුදුරණ කරන කියන සේවය කෙරිලා නැහැ. මේකට මට මේක තේරෙන්නේ මේ කාලේ. සර්වචන් වහන්සේ බුදු. බුදුනාට පස්සේ බුදුන් පස්සෙත් කියලා කියනවා අවබෝධ ඥානයක් ලැබුවාට පස්සේ. ඒක ප්‍රකාශ නොකර ඉන්න බෑ බඩට දරුවෙක් ආපුවාම ප්‍රසූත නොකර ඉන්න බෑ. බඩේලි යන්න වෙච්චාම මේක බඩේලි යන්න නැතුව ප්‍රසූත එහෙලි කර එලි කරන්න නැතුව ඉන්න බෑ. මූත්‍රා බරක් ආපම මේක යන්න නැතුව ඉන්න බෑ. ඒකට අපස්මාර රෝග හැදෙනවනේ. ඒ වගේ තමයි බුදු වුණාට පස්සේ සම්මා සම්බුද්ධ ජානන්සේ ධර්ම දේශනාව කරින් බෑ. උන්වහන්සේට හැතැම්ම ගාණක් දවස් සති ගාණක් පයින් ගිහිල්ලා පස්සක මහණුන් හමු වෙලා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරා කියන එක තමයි අපි සම්ප්‍රදාය පිළිගන්නේ. එතනදී කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකින්ච ධමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා උන්වහන්සේට හැබෑ වෙනසක් එතන සිද්ධ වුණ නිසා නොවුනා නම් අපේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. තව කෙනෙක් නිවන් දැක්කේ නැත්නම් උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ. ඒ නිසා කොණ්ඩඤ්ඤාමුදුර තමයි ඉස්සල්ලාම බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ කරේ. නොවුනා නම් බුදුහාමුදුරන්ට අපිට කියන්න වෙන්නේ ඒත් පසේ බුදුරජාන් වහන්සේ නමක් වගේ පහනක් පත්තු කළ බුසලින් වගේ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ බොමැඩ මුලදී සෞඛ්‍යලෙසුන් නැසා එහෙම නැත්නම් සවාසනා සකලක්ෂේස දුරු කරලා බුදු වුණා වගේම වැදගත් දෙයක් තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මිනිස්සෙක් වශයෙන් ඉස්සරලාම බුදුහාමුදුර කියන දේ අවබෝධ කරගත්තා. නොකලන ඒ පුත්‍රජානන්සේගේ සම්මා ගුණේ පැතිරෙන්නේ. අන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කරපු වැඩේ කරන්න මේ හැම අපි හැම කෙනෙකුටම කළ හැකියි. මොකද්ද කරන්න තියෙන්නේ අපි බුදු වෙන්න. අපි කවදා හරි බුදු වීමෙන් තමයි බුදුහාමුදුර සම්මා සම්බුද්ධ වෙන්නේ. ඒ සඳහා බුදු කෙනෙක් වශයෙන් කළ යුතු යුතුකම් ටික තමයි ඔය 84000ක් ධර්මස්කන්ධ වශයෙන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් කරලා තියෙන නිසා සම්මා සම්බුද්ධ ගුණය වඩන කෙනාට තියෙන්නේ බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධයි කියලා කියන වචනයෙන් සන්තෝෂ වෙන්නේ නැතුව ඒක ඔප්පු කරන්න ඕනේ තමයි බුදු නිසා නැති සීලයක් ආරසා කරන්න ගිය මිනිස්සයා සීල ශික්ෂාවක් නැත්නම් අදි සීල ශික්ෂාවට ගිය කෙනා එහෙම නැත්නම් නැති සමාධියක් ඇති කරගත්ත කෙනා ඒ සමාධිය අදි චිත්ත භාවනා කරගන්න කෙනා නැති ප්‍රඥාවක් ඇති කරගෙන අදි ප්‍රඥා භාවනාවට යන හැම කෙනාම කරන්නේ බුදුහාමුදුරුව නැවතවතාව සම්මා සම්බුද්ධ කරන්න හදන එක. ඒකලින් අපි ශාසනයට පණ දෙනවා. ඒ පණ කිසිම වෙලාවක වගකීම් බහැර හැරලා බෑ, පහ බහ තබලා බෑ. හැම වෙලාවෙම කරන්න ඕනේ. නිසා මේ ශාසනේ මේ ජීවිතය ඇතුළත පුංචි හෝ සීලේ වර්ධනයක්, සමාධි වර්ධනයක්, ප්‍රඥා වර්ධනයක් ඇති වෙච්ච කෙනාට සම්මා සම්බුද්ධ ගුණය අබෞද්ධයෙකුට වැඩිය තේරෙනවා. භාවනා නොකර කෙනාට වැඩිය තේරෙනවා. අන්නේ කෙනාට මේ සම්මා සම්බුද්ධ ගුණය සීපත් කරමින් සීපත් කරමින් ඒක භාවනාවක් කරන්න. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්න ගුණ කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ අහසන්තරාවක තටු දෙක වාගේ කුරුල්ලෙක්ගේ තටු දෙක වාගේ දෙපැත්ත සමබර කිරීමෙන් තමයි මේ සමතුලිතතාවය ගත්තේ. මේ දෙපැත්ත තමයි මහා කරුණාවයි මහා ප්‍රඥාව. යම් කිසි කෙනෙකුට මහා කරුණාව වැඩි වෙලා සද්ධාව පැත්ත, අනුකම්පා පැත්ත වැඩි වුණොත් ඒ පුද්ගලයා තට්ටක් නැති කුරුල්ලෙක් වගේ එක තැන කරකිනවා. යම් කිසි කෙනෙකුට මහා ප්‍රඥාව වැඩි වෙලා හැමදේම ගණන් විචක්ෂණ බුද්ධියට ලක් කරලා තර්ක කරන්න පටන් අරගත්තොත් අර සද්ධාය වැඩි වෙච්ච වෙච්ච කෙනාට වෙන දෙ වෙන. මේ දෙක සමබර වුණේ නැත්නම් ඉදිරි ගමනක් නැහැ සමතුලිතතාවයක් නැහැ. ලෝකේ පහළ වෙච්ච අනිකුත් සාසුන් වහන්සේලා දිහා බලනකොට බුදුහාමරගේ තියෙන විශේෂත්වය තමයි ඒ කරුණාව සහ ප්‍රඥාව දෙක සමබර ඒක උන්වහන්සේ අවුරුදු 45 ඇතුළත පුදුමාකාර විදියට ගොළු භාෂාවෙන් ප්‍රකාශ ඒක එක තැනක ලිඛිතව තියෙනවා ඔය අතර මේක සූත්‍ර පිටකේ තියෙනවා මට හුඟක් මතක් වෙන්නේ විනය පිටකේ වේරංජක් කාණ්ඩයේ විනය පිටක පොත පටන් ගන්න වෙලාවේදී වේරංජාවේ බුදුජානනාංශ වැඩ ඉන්න වෙලාවේදී වෙච්ච සිද්ධියේදී තේන සමයේන බුද්ධෝ භගවා වේරංජායන් වීරති නලේරු පුචි මන්ද මූලයේ කියලා තමයි උපාලි මහරහතන් වහන්සේ මේක ධම්ම සංගායනාවට ඉදිරිපත් කරා. ඒ සමයේ මාගේ භාග්‍යවතුන් වහන්සේ වේරංජාවනාංගම ඇසුරු කරගෙන ඒ අසන වනසණ්ඩේ නලීරු නම් යක්ෂේ කාරුඩ වෙලා හිටියා ධාරකගෙන හිටියා වූ උචිමන්ද මූලේ ගොරක ගහක් මුල වැඩ හිටියේක කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඉතින් මේ අටුවාචාර්යන් වහන්සේ අහනවා ඇයි මේ බුදුහාමුදුරුවෝ හිටපු ගමයි කැලේයි දෙකම මේ ලියලා තියෙන්නේ. එක්ක වේරංජාවේ හිටවයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් නලිරු කුචුමන්ද පොඩි ඉන්දියා කියලා කියන්න පුළුවන්. ඒ දෙකක් කියන්නේ. ඒකල සඳහන් කළා කියනවා බුදුරජාණන් වහන්සේට මහා කරුණාව ඇති වෙනකොට උන්වහන්සේ පාත්‍රය අරගෙන ගමට වඩිනවා ගමට වැඩලා මිනිස්සුන්ගේ දාන පිළි අරගෙන සුවපත් වේවා කියලා මිනිස්සුන්ට මහා කරුණාවේ අර්ථයෙන් ධර්මයේ අනුශාසනා කරපු ගොදුරු ගමයි නම තමයි වේරංජාව. ඒක මහා කරුණාවෙන් ඉදිරියට යනවා. නමුත් පාත්‍රය පුරකට පස්සේ බණ කිව්වට පස්සේ ආයතන වසන්නේ මහා ප්‍රඥාවෙන් ආපහු කැලේට යනවා. කැලේට ගිහිල්ලා භාවනා කරනවා. ඒක නිසා ප්‍රඥාවෙන් කරන අපගමනිය නලිරු කුචු මන්ද වලින් තමයි හමාර වෙන්නේ. ඒක නිසා කරුණාය උපගමන ප්‍රඥාය අපගමන කියලා කියනවා. දැන් අපි කරුණාව පමනක් කර කර හිටියොත් සෙනගත් එක්ක සමාජ සේවාවල් කර කර අනුන්ගේ සීනි කියලා කිර දායක ප්‍රඥාව දිලක් ඒ ජීවිතේ කවදාක සතුටින් ඉවර කරන්න වෙන්නේ. ඒ එක්කෙනෙක්වත් කියන්නේත් නෑ අනේ ඔයා වැඩ කෙරුව ඇති කියලා පොඩ්ඩක් භාවනා කරන්න කියලා. අනේ කවදාකවත් හීනකින්වත් හිතන්නේ. ඒගොල්ලෝ කියයි ඔච්චර කරනවා අරයට කරනවා මෙයාට කරනවා මට කෙරුවේ නෑ. එච්චර තමයි කියන්නේ. ඒ නිසා Taman දැනගන්න ඕනේ මෙච්චරයි සීමාව. ඔය බබා කවදාකවත් නලවන්න බෑ. බබාවේ කටේ රූපුවක් තියලා ගිහිල්ලා පැත්තකට වෙන්න ඕනේ. ඒකට කියනවා මහා කරුණා ප්‍රඥාව කියලා. ඒක තමයි ඕගොල්ලන්ට අඩු වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ හිතනවා මේ මහා කරුණාව මහා ලොකු හදවතකින් කරන එකක් කියලා. ඔකට කියන්නේ තකතිරුකම් කියලා. ওই තකතිරුකම නතර කරන්න වෙනවා. තමන්ම සාධාරණීකරණය කරන්න වෙනවා. තමන්ගේ අනුකම්පාව කරනවා නම් තමන්ගේ සුභසිද්ධිය සලකනවා නම් කිසීමාව දැනගත්තා ඇති කියන්නේ ඇති මහා කරුණාවෙන් කරපරි ඇති ප්‍රඥාවට යනවා මේකදී මට මතකයි අසුකී දවසක කරපු කතාවක් අහන්නම්ම මම හිතන්නේ කමල් මහත්තයා වෙන්න තුමට කිව්වේ ඒකෙදි කියලා තියෙනවා ඔය නන්දසේන රත්නපාල මහත්තයාගේ දේශනාවකදී මේ මහත්තයා කතා කරලා තියෙන්නේ බුද්ධ ධර්ම සම්බන්ධව නෙවෙයි මේ දැනට වැඩ කරන වයසේ ඉන්න අවුරුදු 25 55 අතර ලංකාවේ බාර ආදින වැඩ කරන ජනතාවගේ සම්මන්ත්‍රණයකදී කතා කරලා කියනවා අද ලංකාවේ ඉන්න ඒ අවුරුදු 20ත් 55ත් අතර කියලා කියමු බිස්නස් හරි රාජ්‍ය රාජකාරි හරි මොකක් හරි කරන්න ඇත්ත බැලුවොත් එවැනි වැඩ කරන කෙනෙකුගේ මානසිකත්වයේ ගත්තොත් මුළු සිංහල ඉතිහාස කවදාකවත් නැත්තරම් තදබල මානසික ආතතියක එකට ඉන්නේ කියලා. ඒ මොකද ශීඝ්‍රයෙන් තාක්ෂණයේ දිනු වෙනවා ශීඝ්‍රයෙන් දරුවන්ගේ ඉගැන්වීම සඳහා සංකරතා වැඩි වෙනවා. ශීඝ්‍රයෙන් තමන්ගේ දෙමාපියෝ කසන්න වෙච්චාම තනි වෙච්චාම ඇති වෙන ප්‍රශ්න රාශිය එනවා. ශීඝ්‍රයෙන් නරක පුරුදු අබ්බැහි පුරුදු වෙනවා, පැතිරෙනවා. ශීඝ්‍රයෙන් පරිසරයේ කෙලෙසමින් යනවා. මේ සියල්ලටම මුණ දෙන්න ඕනේ. නැත්නම් මුණ දෙන්නේ රට අදින්නේ මේ බර අදින වයසේ ඉන්න ඒ සේවාදායකයෙ ඉන්න අවස්ථාව. ඒ මිනිස්සෙකුට ගොවිතනක් බතක් කරගෙන හේනක් කරාන හිට මිනිස්සුෙකුට වගේ හතර ගුණයක් පස් ගුණයක් මේ තද මානසික ආතතිය දරන්න. ඒ වගේම හතර ගුණයක් විතර හම්බ කරන්න වෙනවා. ඉස්සර ළමයි 10 15 දෙනෙක් ඉන්න පවුලක දෙමාපියෝ දරුවට වැඩිය එක දරුවෙක් ඉස්කෝලේ දාන්න අමාරුයි. ඒ වගේම ඉස්සර හතර වර්ගයේ නැන්දමයි මාමයි අම්මයි අප්පච්චි හනිපුණාට වැඩිය එක වයසට ගිය කෙනෙක් හිටියොත් බරපතල ප්‍රශ්න. ඒ වගේම නගර ජීවත් වෙනකොට සමාජ තත්ත්වයේ ජීවත් වෙනවයි කියන එක ලේසි නෑ. ඒක නිසා පුදුමාකාර හම්බ කිරීමක් හම්බ කරන්න ඕනේ. පුදුමාකාර මානසික අත්‍යති ආතතියක ඉන්න ඕනේ. මේ මිනිස්යාගේ මේ මානසික ආතතිය නැති කිරීම සඳහා කල්පනා කරන එක්කෙනෙක්වත් නෑ. ඔක්කොමලා ඉන්නේ පඩිගත් දවසට ගාන ඉල්ල ගන්න විතරයි. මේ නිසා මේ ගත කරන යුගයේ දැන් පොඩ්ඩක් අපි රැල්ල පහු කරා වැඩිම සියදී නසා ගන්න යුගයේ දැන් අවුරුදු පහකට ඉස්සෙල්ලා ලංකාවේ තිබ්බා. ඒ මොකද මේ මිනිස්සයා මේ අදින ඇදිල්ලේ මේ කරන සෝබනේ බර කිසිම කෙනෙක් දෙවෙනි කෙනෙකුට තේරෙන්නේ ඔක්කොම බලන්නේ මේ මනසෙන් එකක් හරි ගන්න මිසක්ක කවදාක සුභ සිද්ධි බලන්නේ. ඒ තකතිරුවා ඒක දිහා බලන්නේ නැහැ. අන්තිමට එන්නේ වහකණ්ඩ වෙන්නේ. රජයකටවත් තේරිලා නැහැ මේ ජනතාවගේ තියෙන මේ බරපතල සෝදපාන. රජයකට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා විනාඩි 55ක් මේක කියලා දුන්නා කිව්වා. විනාඩි 55ක් කියලා දීලා කියලා කියනවා. ඔය ඇත්තන්ටයි මම මේ කතා කරන්නේ. ඔයත් පුදුමාකාර බරක් අදින්නේ. කරුණාකල මතක තියාගන්න මේ කරුණාසීවේ කරලා ඔගොල්ලෝ ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ මැරලා ඒ නිසා අඩු ගානේ පැය 24 24 න් 23 හමාරක් මේ මහා කරුණාට යොදන්නේ පැය භාගයක්වත් ආනාපාන සති භාවනා කරන්නේ. Taman ගැන බලන්නේ. අපිට හම්බෙන හුස්ම පිට වෙන්නේ කොයි අතේද කියලා අපි දන්නේ පැය 24 ඇතුළත. ඒක නිසා මම මේ උඹලටයි කතා කරන්නේ උඹලාවත් උඹලා ගැන බලාගෙන ඉල්ලයි කියලා අවසානයේ කියලා තුන මේ ඇති වෙච්ච ආතතියට තව ආතතියක් දෙන්න නෙවෙයි මම කතා කරන්නේ මේ වාගේ විශාල මගේ වචනින් කියනවා කැඹිරිල්ලක් හඹරනකොට තමන්වත් තමන් කෙරෙහි මහා කරුණාවෙන් විතරක් වැඩ කරන්න යතුව මහා ප්‍රඥාව යොදාගත්තේ නැත්නම් අපි අල්ලාහ් දෙවියන් වහන්සේට කියන්නේ නැත්නම් ਸਰව බලධාරී දෙවියන් වහන්සේට කියන්නේ අපි වැඩ බලන්නේ කියලා. බුදුරජාණන්සේ පැහැදිලිවම මේකෙදි මහා කරුණාවට විතරක් තන කියන්න එපා. මහා ප්‍රඥාවටත් තන කියන්න ඒකල ගමට යන්න පින්ඳ වාති කරගන්න කරගෙන මහා ප්‍රඥාවෙන් යුක්තව කැලේට යන්නේ කියලා. කැලේට යන්නේ කියලා කියන්නේ මම දැන් මෙතන කියන තැනට යන්න කියන. Tamange වැඩක් බලාගන්න කියන. අන්න ඒ ගුණයේදී පුත්‍රජානංශ මේ ඒකට විඥාචරණ ගුණ කියලා කියන විඥා කියලා කියන්නේ මහා ප්‍රඥාව, චරණ ගුණ කියලා කියන්නේ මහා කරුණාව. මේකෙදී බටහිර ලෝකය මහා ප්‍රඥාව අධික වීම නිසා කොර ගහනවා අංශ භාග වෙලා තිනවා ආසියා කරය මහා කරුණා පැත්තට වැඩිකම නිසා කොර ගහනවා මේ දෙක සමබර වෙච්ච දවසේ විතරයි ඉදිරි ගමනක් තියෙන්නේ. ඉතින් ඒකට හොඳ ආදර්ශයක් සම්පූර්ණ ශක්ති ජීවිතයක් දවසට පැය 15ක් ගත කරමින් ਸਰවචන්නාංශේ මහා කරුණා මහා ප්‍රඥා දෙක සම කරපු නිසා උන්වහන්සේට විද්‍යාචරණ ගුණයන්ගේ සමන්විතයි කියලා කියනවා. ඒ නිසා බටහිරේ බුද්ධ ආගම පැතිරවීම සඳහා මහා ප්‍රඥාවෙන් වැඩ කරන අය සඳහා මේ මහායාන ගුරුවරයෙක් කියලා කියනවා ඔය කොච්චර ගැඹුරු සමීකරණ මාර්ගය ඔක ඉගෙනුවත් ඒකට කරුණාව මිශ්‍ර වෙලා නැත්නම් හදවතක් නැත්නම් ඒක දැනකට යොමු කරන්නේ. ඒ නිසා අපි කොච්චර ඥානවන්ත වුණත් කොච්චර කරුණ ප්‍රඥාව වැඩ කරත් ඒකේ කරුණා යම් ප්‍රමාණයක් සම්බර වෙනවා. ඒ වගේම අපි කරුණාවෙන් කොච්චර කොච්චර වැඩ කරගෙන ගියත් අපි ළඟ මහා ප්‍රඥාවක් තියෙන්න ඕනේ මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ඇති කරගන්න. එහෙම නැතු අපි මේ වට වෙලා ඉන්න කට්ටියගේ අවශ්‍යතාවයෙන් සම්පූර්ණ කරන්න ගිහිල්ලා අන්තිමට ලෙඩ ඇඳට යනකොට වයසට යනකොට මරණ මොහොතට යනකොට පමා වැඩි නිසා බුද්ධ චරිතයෙන් අපට ගන්න තියෙන උන්වහන්සේ කරුණා ප්‍රඥා දෙක සමබර කරලා කියනවා. ඒ සමබර කිරීම අපි කිතා කල්ලාතු අපේ ජීවිතයට ලම් කරගත්තොත් ඒ තා කානිසංශකේ. කවදාකවත් මේ සමබර භාවයේ එක්කෙනෙක් එකක් තව කෙනෙකුට සම නැහැ. Taman දැනගන්න ඕනේ Taman උප්පත්ති පරිසරයේ හැදී වැඩි කරත් පරිසරය අනුව මේ කරුණා ප්‍රඥා දෙක සමබර කෙරුවේ නැත්නම් අර කුරුල්ලගේ පියාඩු දෙක වගේ ගමනක් නැති මේ සම්බන්ධයෙන් බුදුහාමුදුර අපිට උපදෙස් දෙන්නේ උන්වහන්සේ ආදර්ශයක් කියලා. විචාචන සම්පාන. සුගතෝ කියන ගුණයේදී අපිට කියලා තියෙන ගුණය ගැන සඳහන් කරනකොට සුන්දර වූ ගමනක් ඇති කියන. තවත් වෙලාවට සඳහන් කරනවා මෙච්චර අමාරු ගැඹුරු ධර්මයේ සුන්දරව දේශනා කෙරුවා කියන අදහසක් තියෙනවා. ඒකදී ওই සුන්දර ගමන කියන එක තමයි මට හිතවදින්නේ මෙච්චර ගැඹුරු ධර්මයක් සය අවුරුදු දුෂ්කර ක්‍රියා මාර්ගයෙන් රජසප අතහැරලා අනිකුත් අප්‍රමාණ බලාපොරොත්තු චීතුන්නාංශ සොයාගත්තකොට අපිට මේ ගුරු රුත්න ලබාවන මැදත්තානත් වෙලා සියලු පහසුකම් දීලා තියෙදි අපි කොච්චර අඩුපාඩු ගැන කතා කරනවා. බුදුහාමුදුරුවෝ කිසිම තැනක ඒ දුෂ්කර ක්‍රියා කරන කාලෙදී හෝ කිසිම තැනක මට අසවලදී අඩු වුණා කියලා හෝ අයිතිවාසිකම මට මේක විවිධව තිබුණේ ලැබුණේ නැහැ කියලා හෝ කට්ටක් ඇරලා තියෙනවද කියලා බලන්න. මට මේ දේ ලැබිය යුතුයි කියලා කිසිම දවසක කිට්ටුවකින් යන්න දෙන්නේ නැහැ. මේ සම්මාසයේ hina වෙවි මේ ගමන ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ ඊට පස්සේ පස්සේ ගමන් කරන පස්චිම ජනතාව වෙනුවෙන් පුදුමාකාර සේවයක් කරා මේ කාංකටළු මාර්ගය අයින් කළ මැද මාර්ගය. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ අපි සඳහන් කරලා තියෙනවා බහුන්නං වතසෝ භගවා සත්තස්ස දුක්ඛා දුක්ඛං දුක් සත්ත දුක්ඛස්ස උපහතං බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ට භවනා ගමනේ ගමන් කරන අනන්ත අප්‍රමාණ සත්වයන්ට ඉන්න තියෙන විශාල දුක් ගොඩක් ප්‍රතිපත්තිය කියාදීම මාර්ගයම අයින් කළා කියන. භවුන්නං වතසෝ භගවා සත්තස සුඛං අපගතං. දුක්ඛං අපගතං සුඛං උපගතං. විශාල සුන්දර මාර්ගයක් අපට සාතු කළා. ඉතින් ඒ මාර්ගයේ ගමන් කරන අපි කවදාකවත් නරකයි මේ විපස්සනා හෝ සමත භාවනා කරනකොට අඩුපාඩුකම් ගැන කතා කරනවා. අයිතිවාසිකම් ගැන කතා කරන්න එහෙම කතා කරලා ගියොත් අපිට ඉනාවීමේ ගමන යන්න වෙයි. අපිට හැමදාම උ නට කරගෙන අඬාගෙන හරියට මට ඇඟිලි දික් කරගෙන තමයි යන්න තියෙන්නේ කටකොහල් ගමන. ඒ නිසා මුළු ගමනම සුන්දරව යන්න ඕනේ. ඉතින් ඒක හුඟ දෙනෙක් හිතන්නේ මේ භාවනා කරනකොට හොස්ස දික් කරගෙන යම ඉන්නවා. එහෙම නැත්නම් මේ හිනහ වෙලා කතා කරගෙන ඒක භවනා යෝගාවචර ජීවිතේට ගැලපෙන්නේ එහෙම ඕනෑට වැඩිය හිනහ වෙවි සෙල්ලක්කාර ජීවිත ගත කරන එක නෙමෙයි අපි එතන එතන සන්තෝෂෙන් ගත කරනවා කියන එක. ඒ එතන එතන එළඹ සිටියව ගත කරනවා කියන එක හරිම සුන්දර ගමනක්. මේකේ මේ පදම නැති වුණොත් සමබර භාවයේ නැති වුණොත් තමයි අපිට හරි වෙහෙස කරන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සුන්දරව ගමන් කළ කෙනෙක් පරෝපදේශ රහිත වුණත් කිසිම පෙර ගිය පාරක ලකුණක්වත් නැති වුණත් හිනහවි වේග ගමන් කරපු නිසා මම දකින්නේ මේ සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට වඩා විපස්සනා ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව දන්න මනුස්සයා මොනම හේතුවක්වත් ගන්නේ නැහැ ඊට පශ්චාත්තාප කරගන්න. ඊට පශ්චාත්තාප කරගන්න පහළ වෙන හැම කරුණක්ම පාපේ වශයෙන් සලකනවා. ඒව ගැන කතා කරන්න යන්නේ ඒව කතා කරලා කි වැඩක් නෑ ඒවා තීතානුගහවනං චිත්තං වික්ඛෝපානුපතිතං අතීතේ හිත අද හිතන හිත හැමදාම වික්ෂෝපේ තියෙන නිසා පුළුවන් තරම් වර්තමානයේ ගත කරන්න. එනිසා විපස්සනා කරන කෙනා හේතු තේරුම් අරගන්න ඕනේ අනන්තවත් කාරණා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට පහළ වෙනවා පීඩාකාරී. වෙහෙස කරන අපි මේකට කියනවා මාර බලවේග කියලා. ඔය මොනම මාර බලවේගයක්වත් පහළ වෙන්නේ නැහැ. වර්තමානයේ හිත තියෙන. මට මතකයි එකපාරක් ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී ආනන්දව සාකච්ඡා කරපු එක පත්‍රයක් දාලා තිනුන උන්වහන්සේට කියලා තිනවා භාවනා කරන අය ගිහිල්ලා මේ සාකච්ඡාවේදී එක්කෙනෙක් මේ ප්‍රශ්න විචාරකෙක් කියන ස්වාමීන් වහන්සේ මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරනකොට හරියට මාර බලවේග එනවයි කියලා කතාවක් කියනවා ඔබවහන්සේ ගොඩක් කල ජීවිතයක් ගත කරපු කෙනෙක් ඔබවහන්සේ මොකද කියන්නේ කියලා ඌ මාත්‍රෝ ඒක එහෙම තමයි. නැති සීලයක් රකින්න හදනකොට ඒකට බර වේග මාර බල වේග හරස් වෙනවා මොකද මේ ගඟදි ඉහළට නෙපීනන්නේ. ඒකගෙන නැති සමාධියක් රකින්නකොට බල බලපෑම ඇති වෙනවා. ඒක මොකද මේ සමලෝකයේ තියෙන තියෙන සමාධිය හැදෙන්නේ නෙමෙයි කියලා හතියක් කරලා කියලා හැබැයි මාත්තු විපස්සනාවට නම් මාර බලවේග නැහැ කිය. විපස්සනාව කියන්නේම මායාවේ ස්වરૂපේ දැනගෙන මායාවේ පැත්තට ඇඟිලි දික් කරන එක නෙවෙයි ඒකට තාමත්ම එළඹ සිටි සිහියෙන් කටයුතු කරන එක. ඒක නිසා විපස්සනා භාවනා නැත්නම් ප්‍රඥාවට යන වෙලාවේදී අපි ළඟ තියෙන්න ඕනේ ප්‍රඥාව තමයි මේ සෑම දෙයක්ම වෙන්නේ මට නිවන් අවබෝධ කරගන්නයි කියන්නේ. ඉතින් ඒ ගුණය බුදුරජාණන් වහන්සේගේ පාරමිතා පූර්ණයේදී බුදුමාකාර විදියට වඩලා කියනවා. ඒ අර ගුරුම ස්වාමීන් වහන්සේ කියනකොට උන්වහන්සේ කියන්නේ ඒ උන්වහන්සේ හිතලයි කියන්නේ. නමුත් ඒක හොඳට බුදු ගුණයක් වඩන වෙලාවක අපිට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. උන්වහන්සේ ඒ ඒ පාරමිතා පුරන කාලේ වුණත් බැලුවලු Tamanට හිංස කරන Tamanට නුරුස්නාසුළු සිද්ධියක් හෝ පුද්ගලෙක් හරි දැකපුවාම ඒ මිනිස්යාගේ කුමන නුරුස්නාසුළු ගතියකින්ද මට කෙනෙහෙන්නේ මොකෙන්ද මට රිදෙන්නේ මොකෙන්ද මට පශ්චාත්තාප වෙන්නේ කියලා ඒ මිනිස්යාගේ Tamante පශ්චාත්තාපය ඇති වෙනකොට සම්බන්ධ වෙන්න එපා බාහිර කවුරුත් සිද්ධියක් හෝ පුද්ගලෙක් දැන් හොඳට අවබෝධ කරලා බැලුවලු කවදා හෝ ඒ මිනිස්සයා කරන දේ මගින් සිද්ධ වුණොත් අනිවාර්යයෙන් මට සම්බන්ධ වෙන මනුස්සයට දැම්මට වෙන විදිය චිත්ත පීඩාවක් එනවා. ඒ නිසා මම අද මට පීඩා කරන කෙනාගේ තන ඉඳලා බැලුවොත් මට කවදද පුළුවන් වෙන්නේ මට අන්න මේ විදිහට අනුන්ට චිත්ත පීඩා නොවෙන නොදෙන ජීවිතයක් ගත කරන්න කියලා තමන්ට පීඩා වෙන හැම වෙලාවෙදී මේකේ පාඩමක් කරගන්න. එමන්ස දැනගෙන කරනවා වෙන්න පුළුවන් නොදැන කරනවා වෙන්න පුළුවන් නමුත් තමන්ට දැන් පීඩා වෙලා ඒ පීඩා වෙන්නේ මේ මනුස්සගේ කුමන ගතියකින්ද? ඒ සියලු ගති. ඒ සියලු නුගුණේ තමන්ගේ නැතිවීම පිණිස පාරමිතා පුරලා. පාරමිතා පුරලා පුරලා පුරලා තමයි ඒ කියන්නේ මේ ජීවිතයේ තියෙන common sense සාමාන්‍ය බුද්ධිය හැම හැම සිද්ධියකටම ඇත්තටම ඔය සිද්ධ වෙන්නේ වාසිදායක සුන්දර අවස්ථාවල නෙවෙයි අවාසිදායක කම්මැලි කාලකන්ණි අවස්ථාවල. හොඳට බැලුවොත් තේරෙනවා මගේ හිත කෙනහුනේ අසවලාගේ මොන ගතියෙන්ද මොන වචනයෙන්ද මොන ක්‍රියාවෙන්ද මොන හිතවිල්ලෙන්ද. අනේ ඒ ගති මයින් තිබිලා මයින් වුණොත් මගමුත්තු වැඩි වෙනවා. මං එනම් මේකෙන් ආදර්ශයක් ගන්න ඕනේ මේ මනතට ඒ මට කෙනෙහින ගතිය මම නැවතත් ආය කාටවත් දෙන්නේ නැහැ කියලා දිගට පුහුණු කළා. ඒ තරමට කළා තමයි උන්වහන්සේ අවසාන වශයෙන් ඔය දුෂ්කර ක්‍රියා කළා. නිවන් ලැබුවේ ඒ නිසා ඒ සාරාංශක සල්ප කල්පලක්ෂේ පුරාම ඒ පාරමිතා පුරන කාලේ උද්දුම විදිහට මේ සුන්දර ගමනක් යන්න අවශ්‍ය කරන්නා වූ මූල ධර්ම රැස් කළා තියෙනවා. ඒකෙදී මේ මහා කපි ජාතකයේදී සඳහන් කළා තියෙනවා මිනිස්සෙක් කැලේ ඇවිදිනකොට පරණ කපපු මණික් පතලක වැටිලා ගොඩේ ඉන්න ක්‍රමයක් නැහැ. එතකොට බෝසතාන් වහන්සේ ඉඳලා තියෙන විශාල වානර පවුලක නායකත්වයේ ඇතුව එයාට දැනෙලා තියෙනවා මිනිස්සෙක් පළ ඇතුළේ ඉඳගෙන කේන්ද්‍රී ගන්නවා. එන්න විදියක් නැතුව මෙයා බලවත් වානරෙක් නිසා මට තේරිලා තියෙනවා මට පුළුවන් මේ මනස කොට ගන්න. අර මනුස්සයා ඉතින් ඇතුලේ හොඳටම දන් දවස් ගාණක් හිම්පත් වෙලා. නමුත් බැලුවලු මම දැන් එළියට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා මේ මනස ඇරගෙන එනකොට මගදී ආයෙත් අදගෙන වැටුනොත් මේ මනස අමාරු වෙනවයි කියලා වලට පැනලා ඒ මනස හෙම්බත් කළ පැත්තකින් දැදී ඒ මනුස්සයා තරම් විතර බර ගලක් කරේ තියාගෙන මේක තියාගෙන සමාන බරක් කරගෙන මට ගොඩ ඉන්න පුළුවන් කියලා බලලා හොඳටම මහන්සිලු කොහොම හරි කියලා ගලපින්න දැම්මලු එළියට. දැම්මට පස්සේ නම් දැන් නම් මට පුළුවන් මේ මනුස්සයා ගොඩ ගන්න කියලා අර මනුස්සයා කරට අරගෙන වැල් වල ඉල්ලිලා කොහොම හරි කරලා උඩට ඇවිල්ලා බලනකොට දෙවෙනි සැරේ තුස්සපු නිසා වැටුනේ ක්ලාන්ත වෙලා වගේ. මනුෂයා ගොඩ ඉරිට ගත්ත අරගෙන ඉවරලා ඇති. හොඳටම මහන්සි. ඒතර ගොඩගත්ත මනුෂයාට සීපත ඇවිල්ලා බලනකොට දවස් ගාණක් කාලා නැහැ. හොඳටම හැපි. මහන්සි අර ගොඩ දාපු වඳුරා ඉන්නවා දැන් මෙතනම හෙම්බත් වෙලා හිතලා තියෙනවා මේ සතා මරා ගන්නව ඇර මට දැන් දඩයක් කරන්න වෙලාවක් නැහැ කියලා අර ගල උඩ තියලා ඔළුවට ගහලා තියෙනවා. තව ගලකින් ගහනකොටලු වඳුරට තේරෙන්නේ කද්දෝ ඔළුවට දෙන බලනකොට අර අසත්පුරුෂයා ඔළුවට ගහලා මරාන කන. එතකොට කල්පනා කරනවලු දැන් මෙතන හිටියොත් මේ මනස දෙවෙනි සැරේ ගහනවා කියලා විජහාට අර වෙහෙස පිටින් ගහකට නැගලා ආයෙ කල්පනා කරාලු දැන් මේ මිනිස්සයා ඉන්නේ බඩගින්නේ මේ මිනිස්සයා ඉන්නේ කැලේ අසතන වෙලා අතරමං වෙලා මූට මෙතන ඉඳලා දැන් මට නම් මං කොහොම හරි ඔළුවේ තුවාල තියෙන මං ගහකට ගියා කියලා ආයෙ අනුකම්පා කරලා කිව්වලු කාලකන්‍යා මම දැන් මෙතන ඉන්න ගමට යනකම් යනවා ගහෙන් ගහට මගේ ලී වැටෙන පාර දිගේ ඵලයන් ඔබට ඒකට ගමට යන්න පුළුවන් ඒ කාලකන්ණි මිනිස්සයාට ගම පෙන්නනකම් ඒ වැටෙන ලේ පාරදිගේ මිනිස්සු අඬ ගන්න ගිහිල්ලා කියනවා ඒ තරම් Tamanට කරදර කරන හැම මිනිස්සෙකුටම අනුකම්පා කරලා දෙන්න තියෙන උප්පරීම මේ මිනිස්සෙක් නෙවෙයි තිරිසනෙක් විසින් කළ යුතු වැඩක් කරලා කියදී තිරිසනෙක් විසින් මිනිස්සෙක් නොකරන තාලේ උදව් කරලා උන්වහන්සේ මෙතෙන් ආවා ඒ කියන්නේ බෝධිසත්ව සම්පූර්ණ කරගත්තා ඒ නිසා ඒව කරලා හරි උන්වහන්සේ කවදාකවත් කිව්වේ නෑ මං ගිය ගමන දුෂ්කරයි. හරි සුන්දරයි මේ ගමන හරීම සුන්දර වචනේ තමයි අපිට පාවිච්චි කරන්නේ සාහිත්‍යමයි. ජීවිතේ පිරිච්ච එකක්. මෙච්චර මේ ලස්සන පිරිච්ච ජීවිතේ කවදාකවත් කාටවත් කරදරයක් හෝ කාටවත් ආඩපාලි කියන කතාවක් වෙන්න දෙන්නේ. වුණොත් අපේ ගමන සුන්දර වෙන්නේ. විද්‍යාචාර සම්පන්නව සුගත වෙන්නේ. විඥාචන සම්මසුගතෝ ඊට පස්සේ කියනවා ලෝකවිදූ තත්වයේ ආවේ බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධත්ව පද ප්‍රාප්තියට පස්සේ උන්වහන්සේට මේ සංස්කාර ලෝකේ අවකාශ ලෝකේ සහ සත්ත්ව ලෝකේ කියලා මේකේ 3 dimensional නැත්නම් ත්‍රිආකාරයකට පේන්න පටන් ගත්තා. ඒ සත්ත්ව ලෝකේ කතාව තමයි ඔය සවිඥානික ලෝකේ කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ අවකාශ ලෝකයේ තමයි ඔය භෞතික විද්‍යාවට ලක් වෙලා තියෙන්නේ. සංස්කාර ලෝකයේ තමයි මේ කෙලෙස් වලින් අපි සංස්කරණය කරන්නේ. ඔය කියන නව විද්‍යාව, තාක්ෂණය, නව නිපැයුම් සහ ඔක්කොටම කියන්නේ සංස්කාර කියලා. ඉතින් මේ ලෝකෙ දිහා දැක්කේ මේක අවකාශ ලෝකයක් තියෙනවා. මේකේ සංස්කරණය කරන හැම කෙනාම නිර්මාණය කරන හැම වෙලාවෙම නවාරි ඒක වළක්වන්නෙත් නැහැ. අඩු ගානේ ස්වභාවික වර්ණය කියනවා තිරසනුන් අතර පවා නිතර මේක අලුත් වෙනවා. දැන් සත්ත්ව ලෝකයේ කියලා එකක් තියෙනවා පුදුමාකාර විචිත්‍රයි. උන්වහන්සේ ඒක දැක්කේ මේකට ඇලෙන්න නෙමෙයි. සත්ත්ව ලෝකේ සංස්කාර ලෝකේ සහ මේ අවකාශ ලෝකේ දැක්ක ඇලෙන්න නෙවෙයි මේකේ තියෙන හිස් ගතිය සහ මේකේ තියෙන න්‍යාය ධර්මයක් මිස බාහිර ගන්න දෙයක් නැහැ කියන්නේ. අද විද්‍යාවත් එක්ක ගලපන්න හදන අපේ ආහඳුරු හදන්නේ ඕකේ ඇලීගෙන. අපේ බුදුහාමුදුරු මෙහෙම ලෝක විශ්ේ පටන් ගන්න හැටි කියලා කියනවා කිසිම කෙනෙක් එහෙම කරලා නැහැ කියලා හරියට බුදුහාමුදුරු නිකන් ලකු භෞතික විද්‍යාඥ කරන්න ආවා. බුදුන්ගේ මේකේ ගණ්ඩ දෙයක් නැහැ කියන්නේ මේක පෙන්වුවේ. මේ පටන් ගන්න තැන බැලුවත් මැද බැලුවත් අග බැලුවත් ඒක ගණ්ඩ දෙයක් නැහැ. ඔක්කොම දැක්කට පස්සේ. එසේ නමුත් ඒ බෞද්ධයන් විසින් මේ බුදුරජාණන් වහන්සේ එදා ඒ අවුරුදු 2600කට ඉස්සලා සොයාගත්ත දේවල් අද නවීන විද්‍යාවේ අත්‍යන්ත ගැඹුරුම පරිශන වලින් ඔප්පු වෙනකොට බුදුරජාණන් වහන්සේගේ නාස්තික පැත්තෙන් බලපු හැටි විද්‍යාඥායක ආස්තික පැත්තෙන් බලන හැටිත් අතර වෙනස දැනගන්න බැරුව ගලපන්න ගිහිල්ලා වලිගය හපා ගත්තා වගේ වැඩක් වෙගෙන යනවා. බුදුරජාණන්සේගේ පෙන්වන්නදී මේකේ තියෙන ගන්න දෙයක් නැතිකම. අද ඔය කරන පරීක්ෂණ කියන්නේ මේකේ රහස් දැනගත්තොත් සැප හොයන්න පුළුවන් වෙයි කියන අදහස. ඒක හරි කමන්නේ ඇත්තටම අපි මේ ඉන්න යුගයේ සිටින එක අපට යම් විදියකට ඇසරවලා පෙන්නනවා අද මේ නව තාක්ෂණයේ තියෙන විද්‍යාගාරයක ප්‍රමාණය ගත්තොත් යුරෝපයේ තියෙන එකේ විද්‍යාගාරයේ වල වටවලල් හැතැම් 27ක් යනවා. පොළවේ මීටර 100 ගානකට යට හදලා තියෙන විද්‍යාගාරයේ හැතැම්ම 27ක වටවලල්ලක් තියෙනවා. ඒගොල්ලෝ ඒක කරන්න හදන්නේ මේ ඉලෙක්ට්‍රෝනයක් බලකවල තවත් ඉලෙක්ට්‍රෝනයක් එක ගැටලා කොලයිඩර් එකක් ඇති කරලා පළවෙනි වෙලාවට ගැටෙනකොටම චිත්තක්ෂණයක්වත් නොයවා ඇති වෙන මුල්ම පාටිකල්ස් මොනවද කියලා බලන්න. කියන්නේ අප්‍රමාදී කියන එකට ඔය අලුත් අර්ථකථනයක් දෙන්න හදන. බුදුහාමුදුරුගේ පමයි අපි මෙතෙක් කල් දැකලා තියෙන්නේ ඇති වෙච්ච අංශු. මේගොල්ලෝ කරන්න හදනවා ඉලෙක්ට්‍රෝන කොලයිඩර් එකක් හදලා ඇති වෙනකොටම ඒකට අන්වීක්ෂයක් යොමු කරලා ඇති වෙනකොටම ඇති වෙන දේ බලන්න මොකද මේ දැන් යමක් ඇති වෙලා චිත්තක්ෂණයක් පහු වුණාට පස්සේ ඉතුරු වෙච්ච සියල්ලම මගින් ඊට ඉස්සර චිත්තක්ෂණේ විස්තර කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා නිසා ඒගොල්ල කියනවා මේ අතරමැතර හෙබ්‍රන් පාටිකල් කියලා එකක් තියෙනවා. ඒකට කියනවා ගොඩ් පාටිකල් කියලා. මේකේ වෙන්න ඇති මේ නව නිර්මාණයේ ඇත්ති. මේකේ වෙන්න ඇති මූල හේතුව ඇත්ති කියලා කුකුරණ කොටම බලන්න. ඉතින් බුදුරජාණන් ශ්‍රී ආනාපානී ආශ්වාසයේ එන්නකොටම බලන්නේ කිව්වකටම තමයි. ඉතින් කවුරුත් හිතන්නේ නෑ. මේ පරිේශනාගාරේ විද්‍යාත්මක හොයනදී කිසිම පරිේශනයක් නැතුව Tamange හුස්ම දිහා බලලා හුස්ම ඇති වෙනකොටම ආශාස ප්‍රශ්වාසය ඇති වෙනකොටම පිම්බීම ඇති වෙනකොටම හැකිලිම ඇති වෙනකොටම බලන්න පටන් අරගත්තොත් අපි කවදාකවත් දැකපු නැති ආශාස ප්‍රශ්වාසයේ වෙන අංශයක් දකිනවා. ඒක බුදුරජාණන් වහන්සේ මජ්ජේ සූත්‍රයේදී විස්තර කරනකොට කියනවා මහණෙනි පුරුදු කරපු නැති මනසට පේන්නේ ඇති වෙච්ච මෝරච්ච ආස්වාසයක්. ඇති වෙච්ච මෝරච්ච ප්‍රසවාසයක්. මේකේ කාන්තයක් පමණයි මුළු ලෝකෙම අදහස් ප්‍රකාශ කරන්නේ මේ ඇති වෙච්ච පවතින ආස්වාද ප්‍රසවාස පිම්බීම් හැකිලීම් වම දකුණ දකීම් ඇසීම් තමයි. එනිසා මේ සම්පූර්ණ අන්තවාදී ප්‍රකාශනයක් අන්තවාදී නිරීක්ෂණයක් සහ අන්තවාදී අර්ථකථනයක් මේ ලෝකෙ තියෙනවා. ඔබට ඕනේ නම් මේකේ අනික්කන්තය දකින්න මධ්‍යමේ දැක්කා මධ්‍යමේ පමණයි දැකලා තියෙන්නේ පමා වෙලයි දැකලා තියෙන අප්‍රමාදීව මේක ඇති වෙන හැටි දකින්ට හැම සිද්ධියකදීම එළඹ සිටි සිහියෙන් යුක්තව ඒ දකින චිත්තක්ෂණයට ඉස්සල චිත්තක්ෂණේ ආසස්වසද්‍ය බලන්න බලන්න බලන්න බලන්න යනකොට අපිට තීරෙනවා සතියේ උදුමාකාර බලකැවීමක් වෙනවා යම් දවසක ආස්වාසී සහ ආස්වාසී මුලත් එක දකින්න අවස්ථාව කියන එකක් ප්‍රස්වාසයේ දකින්න ප්‍රස්වාසයේ මුලත් එක්ක. ප්‍රස්වාස හට ගැනීමත් එක්ක. එතකොට බුදුරජාණන් කියනවා මේක තමයි අනික් අන්තය. නමුත් නිවන තියෙන්නේ මේ දෙක මැදින් තියෙන තැන මධ්‍යම ප්‍රතිපදා ඒකේ තියෙන්නේ මේ විදිහට ලාවට යාන්තමට නොදැනෙන මට්ටමට පටන් ගත්ත ආශ්වාසයක් මේ විදිහට ගොරෝසුටපත් වුණා නම් ඔය ප්‍රශ්වාසයේ ගෙවි යෑමකුත් තියෙනවා නේද පටන් ගන්නවා වගේම ඊටාම සියුම් තැනකටපත් වෙන එකක්. මේක තමයි Nirodhi කියන්නේ Nirodha Satya කියන්නේ ඒකයි. ඔතනයි නිවන කියන්නේ. එනිසා මැද බලලා කොච්චර බැලුවක්වත් Nirodhe දකින්න බෑ. Nirodheට කෙලිම යන්නත් බෑ. එනිසා කල හැක්කේ එකයි. මැද නම් මම දකින්නේ මැද දකින්න බව දැනගෙන මුලට යන්න. මැද මුල දෙක දැකපු කෙනාට පමණමයි Nirodhaයක් පේන්නේ. මේක තියෙන මහ ප්‍රහේලිකා ස්වරූපයක්. Nirodhe කවදාත් කෙලින් දකින්නත් බෑ. පෙන්නන හරියක් පෙන්නන්නේ මැද පමණයි බුදුරජාණන්ස කෙනෙක්ගේ මුලට යන්නේ. මුලට යනකොට මුල මැද දැකීම කෙනාට පමණ නිරෝධය දැක් ගන්න පුළුවන්. ඒක තමයි විද්‍යාඥයෝය මේ දෙකක ගැතුමක් එන්නකොටම බලන්න සිටීමේ වටිනාකම තේරුම් ගන්න තියෙනවා. නමුත් සරුවත්යන් වහන්සේ මේ තරම් අහතම්ම 27 අධික විද්‍යාගාරයක වෙන්න තියෙන මේ ධර්මතාවය Taman තුල දැකලා පරෝපදේශ රහිතව ගැටේ ලිහාගෙන මේ මැද පමණක් දැකලා මැදමැතින් අර්ථකතන දෙමින් ගත කරන මේ අන්ධ භූත ලෝකෙට මේක දේශනා කරන්න යනකොට රට උණු කැලලක්වත් පාවිච්චි කරාද කියලා බලන්න. කළු ලෑල්ලක් පාවිච්චි කරාද කියලා බලන්න. පන්ති කාමරේ ගෙනිච්චද කියලා බලන්න 84000ක් ධර්මස්කන්ධය දේශනා කරපු සරුවචනසි කිසිම උගන්වීමේ උපකරණයක් පාවිච්චි කළා නැහැ ලෝකේ ඉතාමත්ම ගැඹුරු පණිවිඩය දීලා තියෙනවා අවුරුදු 2600ක් පණිවිඩය තිබිලා තියෙනවා. කොච්චරනම් උන්වහන්සේට මේ ලෝකවිදු ගුණය කියන්නද කියලා හිතනද මට නම් ඒක ගැන කල්පනා කරන්න හිතෙන්නේ හිත පිරිසිදු කරපත්ත මිනිස්සෙකුට බුදු කෙනෙකුට මේ සංස්කාර ලෝකේ දකින්නවා මේ සත්ත්ව ලෝකේ දකින්නවා මේ අවකාශ ලෝකේ දකින්නවා කියන එක තරම අරණුයි මේ තකතිරු කෙලෙස් බරිත පුද්ගලයාට මේක කියලා දෙන්නේ කොහොමද කියලා දීමේ කොච්චරක්නම් කරුණාවක් තියෙන්න ඕනද කියලා. කොච්චරක්නම් ප්‍රඥාව තියෙන්න ඕනද? මේ මිනිසයා අදින්නෙම මෝරච්ච පහළ වෙච්ච තියෙන දේ පවතිනවා පවතින දේ තියෙනවා ඒක ස්ථිරයි කියන තන්නේ පදනමක ගත කරන මානසිකත්වයක අපි ඉන්නේ. සරුවත්නසේ දේශනා කරනවා ඔය පේන දේ තියෙනවත් නෙවෙයි තියෙන දේත් නෙවෙයි පේන්නේ ඕක ඔය ඔබ දකින්නේ ස්ථිර නැහැ. ඉතින් ඒ මනුස්සයාට ඒක කියලා අවශ්‍ය ගන්න නැතුව ඒ මනුස්සයා නතු කරගෙන ඒ වෙනුවට තියෙන විකල්ප මාර්ගය පෙන්නලා ඒ මනුස්සයාට ඒ හේතු ගන්නලා බුද්ධ ශ්‍රාවකෙක් කරගන්නවා පුළුවන්. ආශ්චර්ය. ආශ්චර්යයි උන්වහන්සේගේ තියෙන මේ ලෝකවිදු ගුණය ඒක ආද පේනවා මේ විද්‍යාඥයෙකුට තමන් පටලවාගෙන තියෙන එක තමන්ම බේර ගැනීම සඳහා මෙච්චර විද්‍යාගාර තියාගෙන මෙච්චර ගුරු ගැනීම ක්‍රම තියාගෙන කීයක් PhD දෙනවද? කීයක් Nobel Prize දෙනවද? කීයක් තම තමන් ඉදින් මාන්නක්කාර කරගන්නවද බුදුහාමුදුරුවෝ අනාත්මය ගැන විතරක් මේ මාන්නයක් නැති වෙන විදිහටයි මේක දේශනා කළේ දේශනා කරන අයට ඔක්කත් මාන්නයක් ඉන්නේ නැති විදියට. හිතන්න එතකොට මිච්ඡා සංකල්පයක පදනම් වෙච්ච මේ විද්‍යාවත් සම්මා සංකල්පයක පදනම් වෙච්ච බුදුහාමුදුරන්ගෙන් අවිද්‍යාවෙන් තොර වූ විද්‍යාවත් අතර මොන තරම් වෙනසක් තියෙනවද? නමුත් අපි අද ඉන්නේ අපි මේ ඉන්න යුගයේ මේ 2600 සමරණ යුගයේ වෙනකොට අරකින් මොකද්ද ආලෝකයක් විපස්සනා කරන කෙනාට ගන්න පුළුවන් අරගොල්ල මේ මිච්ඡා සංකල්පකේ ඉඳගෙන විද්‍යාවක් කියලා හොයාගෙන ඒක එක එක්කනට උගන්ලා PhD ගන්න හදන Nobel Prize ගන්න හැදුවට අපේ බුදුහාමුදුරුවෝ මේ ත්‍රිපිටකේ මාර්ගයෙන් අපිට දීලා තියෙන එකේ වටිනාකම අපි දන්නවනේ අපේ වත්ත බත්තට දීලා ඇස්සට දත නියනවා වගේ පිටරටින් PhD ගන්න. උන්දලාට ධන ගාගෙන ඉන්න වෙනවා කවදා හරි මෙතෙන්ද? ඒ ඔක්කොම නිරීක්ෂණ හොයාගෙන විද්‍යාව හොයාගෙන අනේ බුදුහාමුදුරුවෝ මේකට දීපු අර්ථකථනය මොකද්ද කියලා හිතාගන්න. නමුත් ඒ වෙනකොට අපි විපස්සනා කරලා තිබුණ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ ඒගොල්ල කර පරීක්ෂණය මොකද්ද? ඒගොල්ල නිරීක්ෂණය මොකද්ද? කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා. ඒක නිසා අපි මේ 2600 වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ලෝකවිදු ගුණයෙන් දැනවදා දැකගත් දේවල් පොතෙන් කියවට කවදාකවත් මේකට කිට්ටු කරන්න බෑ ආස්වාසේ මුල බලන් ඉගෙන ගන්න ප්‍රස්වාසේ මුල බලන් ඉගෙන ගන්න සක්මන් කරනකොට මුල බලනකොට කවදා හරි ඒ කරන කෙනාට කේන්තියක් යන එකේ මුල දකින්න පුළුවන් වෙයි. රාගයක් ඇති වෙන එකේ මුල දකින්න පුළුවන් වෙයි. මෝහයක් ඇති වෙන එකේ මුල දකින්න පුළුවන් වෙයි. අනිකුත් මේ මානසික ආවේග කියනවා කවදාකවත් අහසෙන් එන එකක් නෙමෙයි. ඒක දැකීම පමා වුණොත් අපි දකින්නේ ඉස්තර වෙච්ච ඝන බහල වෙච්ච ආවේග. එතකොට අපි ඒකට යටයි 10යි වාග්. අපි යම් දවසක මේක එන එන එක වෙලෙදි එන එන එන වෙලාවෙදි අනේ මේක කොතනින් එනවද? යේ ධම්මා හේතුප්පබව කියන විදිහට මේ හේතුව දැක ගැනීම සඳහා චිත්තක්ෂණයට කලින් බලන්න. එහෙම නැත්නම් එළඹ සිටින්න. එහෙම නැත්නම් සත්‍යමත් වෙන්න උත්සාහ කළොත් මේක බුදුහාමුදුරන්ට වෙච්ච සිද්ධියම ඕනම කෙනෙකුගේ මනසට සිද්ධ වෙනවා. ඒ සඳහා කරන්න තියෙන්නේ මේ හැම සිද්ධියක්ම ලෝක සිද්ධින්නේ චක්‍රාන කූලවයි චක්‍රීය ක්‍රමයටයි ඔය අද වෙච්ච දේ හිතත් වෙනවා හරි වේවා වැරදි වේවා ඒ එන හැටි දිහා බලලා මෙතෙන් මෙච්චර මෝරන්න දෙන්නේ නැතුව ඒ කලින් චිත්තක්ෂණේ බලන්න පටන් අරගත්තොත් බුදුන් පේන්න පටන් ගන්නවා ධර්මයේ පේන්න පටන් අර ගන්නවා. අන්නේ විදිහට බල්ලා විද්‍යාව කියනවා. ලෝකවිදු ගුණය පැහැදිලි කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි මේ ඉඳගෙන ඉන්න දහනුන් සම්භාරය. එහෙම නැත්නම් අපේ තියෙන උරුමේ කාලක්වත් අපි අතගාලනවා. ඒ උරුමෙට යන්න තියෙන කෙටි මාර්ගය තමයි අපි තුල මේ කියන සතිය වැඩි වීම තුලින් නම් සතිය වඩලා තනි කර නෙවෙයි ඒ වෙලාවට බුදුහාමුදුරු අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ඇති කරගත් ඥානය පිළිබඳව බුද්ධහලම්බන ප්‍රීතියෙන් බැලීම පවා අපි මේ ගමන ගමන කියන වෙහෙස නැති කරලා ඉදිරි ගන්න පුළුවන් ගතියක්. අනුත්තර පුරුෂ ධම්මසාරති බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ලෝකේ দমনය කරන්න බැරි අනන්ත අප්‍රමාණ පුරුෂකෝගයක් ඉන්නවා. ඒ দমনය කළ හැකි පුරුෂයන් দমনය කිරීමේ අන්තිම ශ්‍රේෂ්ඨය බුදුහාමුදුරුවෝ හැබැයි দমনය කරලා කියන්නේ බිම දාලා පාගන එක නෙවෙයි, චප්ප කරන එක නෙවෙයි, দমনය කළා උට ධර්මයේ උගන්වන මම මේ බණ අහන්න නැත්නම් අවබෝධ වෙන්න හරි සතිය වඩන්න හරි කලින් මේ ලෝකේ කරණ තියෙන ඊලන්දාරියෙක් විසින් හිතුවක්කාරයෙක් විසින් සෙල්ලක්කාරයෙක් විසින් කරන් තියෙන සෙල්ලම් ගොඩාක් කරා. කිසි කෙනෙකුට ඒක නෑ කියන්න බෑ මොකද මම කරපු. ඊට පස්සේ මේ ධර්මය සතියේ ඉන්න පටන් ගත්තට පස්සේ මටම ලැජ්ජ වෙන විදිහට අර එක එකක් එක එකක් තියෙන නරක ගති හැලෙන්න පටන් හැලෙන්න පටන් අර ගන්නකොට මට හිතුණා මීට ඉස්සෙල්ලා මට අනන්තවත් මගේ අම්මා එහෙම කියලා කියනවා මේක කරන්න එපයි. මගේ තාත්තගේ අපච්චි කියලා කියනවා. ගුරුවරු කියලා කිසිම කෙනෙකුට මම ඒගොල්ලෝ ඇයි එහෙම කියන්නේ කියලා මට තේරුණෙත් නැමම කලේ. නමුත් මේ සතිය වඩාහන යනකොට යනකොට මේවා එක එක එක එක හැලෙන්න පටන් අරගත්තා. ඒක නිකන් අර මේ නයික් කාලා විසක් ආපුවා. ඒ විස තුවාලේ විස ගලක් තිබ්බාම විස ඉරුවට පස්සේ ගල හැලෙනවා. එච්චරයි ආයේ ගල අරන් දාන්න යන්න හොඳ නැහැ. ඒකෙන් gediyak ගහක ඇදිච්චහම gediya විලිකුන් වෙලා ඉදුණාට පස්සේ gediya හැලෙනවා. ඒ වගේ ඒ නරක ගති හැලෙනකොට මට හිතුනේ මං වගේ দমনය කරන්න බැරි පුරුෂයෙක් බුදුහාමුදුරු අවුරුදු 2500 කට පස්සේ වෙන ලෝකයක ඉඳගෙන මාව দমনය කරා කියලා. ඒ නිසා අරහං සම්මා සම්බුද්ධ විචාචරණ කියන ලෝකුත්තර ගුණ වලට වැඩිය මට තේරුණේම පුරුෂ ධම්ම සාර්ථි ගුණේ. මොකද ඒ තරම්ම මම මේ මට අනුකම්පාවෙන් උදව් කරන අයට ඔල්ලමලෝ බැනලා තියෙනවා. මගේ ජීවිතයට අත ගහන්න දෙන්නත් එපා මම කිය මම වගකීම් බාර ගන්න ඕගොල්ලෝ වැඩ බලන්න. නමුත් සරුවචනාංශ මේ දීප ක්‍රමයට යනකොට සිවුරක් දාගෙන බුද්ධ පුත්‍රෙක් වෙන්න කුංචි නෑනේ ඕගොල්ලන්ට තාමත් බෑනේ. ඒකත් උනා. ඒකත් උනා කවදාකවත් හිතලා තිබුණේ නැහැ. මට මහාන වෙන්න කිසිම ඕනකමක් තිබුණේ නැහැ. නමුත් මට තේරුණා මෙවැනි ජීවිතයකින් කරන තියෙන ලොකුම පූජාවත් අන්තික ලේසි වැඩේ අන් දෙන කාන් දෙන ආකාරය දෙන දෙයක් කාලා භාවනා කරන එක තමයි. ඒක නිසා මට තේරෙන්නේ බුදු ගුණ වලින් වැඩියෙන්ම පුරුෂ ධම්ම සාර්ථකයි. ඒ නිසා හිතන්න එපා බුද්ධ ආගම මැරිලයි කියලා හෝ පිළුණු වෙලයි කියලා හෝ කාලයකටයි කියක් කියලා හෝ කොටින්ම 2600ක් පරණයි කියලා හිතන්න එපා ඒක බුලා. ඒ සජීවී ධර්මයක් මේක තියෙන කොයි වෙලාවක හෝ අපි බුදුහාමුදුරන්ට සද්ධා පිටලා සති සමාධි වඩනවනම් අනිවාර්යයෙන් බුදුහාමුදුර අපිටම ක්‍රියාව. අපි බුදුහාමුදුරුවෝ පිළිමයකට සීමා කළොත් අවුරුදු 2000කට ඉස්සෙල්ලා රහත් වුණ එක ඉන්දියාවේදී වෙච්ච එකක් අපේ ලංකාවේ ඉන්නේ අපිට වැඩක් නැහැ කිව්වොත් ඒ හා සමානව අපි මේ ධර්මයේ වෙන් යෙදිලා කරන්න යෙදිලා කරනකොට අනිවාර්යයෙන් මේ ඇතුලේ රුචි අරුචිකම් පෞරුෂත්වයේ සියල්ල වෙනස් කරලා බුදුහාමුදුරුවෝ කැමති කට්ටට හැදෙනවා. ඒ විතරක් නෙවෙයි Taman ඉන පරිසරයක් තුම්ම විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. ප්‍රාර්ථනා කරන්න එපා. මෙහෙම වෙන්න ඕන කියලා හිතනවත් ඒවා විය යුතු හොඳම දේ. ඒ තරමට මේ පුරුෂ ධම්ම සාර්ථක ගුණය කියන්නේ. ඊගාවට තියෙන්නේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. දෙවියන් මිනිසුන්ට මිනිස්සුන් විතරක් නෙමෙයි දෙවියන්ටත් බුදුරජාණන්සේ සාස්ෘණ වහන්සේ නමක් වුණා. ඒක නිසා අපි මේ ලෝකේ අපි මනින්නේ මේ මනුස්ස මනසට සීමා වෙච්චි දැනුම් අගයන් බා අඩංකරම් මත ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ මනුස්ස පරම්පරාව විතරක් නෙවෙයි දිව්‍යයන්ටත් මනුස්සයන්ටත් සිද්ධ වෙලා තියෙන නිසා යම් ආකාරයකට අපි පෙර නොවිච්ච ආකාරයට සීලයක් සමාධිය ප්‍රත්‍යාව පුරලා බුද්ධ ආදී උතුමන් වහන්සේගේ ශ්‍රද්ධාවක් ඇති කරනකොට මම හිතනවා මනුස්ස ලෝකයක තේරුම් ගන්නට වැඩි ශීඝ්‍ර වේගකින් දෙවිවරු ප්‍රඥාව තේරුම් ගන්නවා. තේරුම් ගන්නේ සම්මිය අධිෂ්ඨිත දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව පුදුමාකාර විදිහට දෙන්න පටන් ගන්නවා. ඉල්ලන්න ඕනෙත් නෑ, වඳින්න ඕනෙත් නෑ, යාප්පු වෙන්න ඕනෙත් නෑ. යම්තා පිළියට අපි මේ බුදුහාමුදුරු නොසලකා සීල සමාධි ප්‍රඥා නොසලකන් නොසලකන්ට මිත්‍යා දෘෂ්ටික දෙවි දේවතාවෝ වහයලා. ඒතකොට සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවෝ අසරණ වෙන මුසුප්පු වෙනවා. නැත්තන කරන දෙයක් නැහැ. අපි මේ බුද්ධ ආදී ගුණ සීපත් කරමින් සීල සමාධි ප්‍රඥා පුරනකොට අර දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඒ ආශිර්වාදයට ලක් වුණාම ඒක මේ මනුස්ස ලෝකෙට තේරුම් ගන්න බෑ. ඒ නිසා ආර්යවංශ සූත්‍රයේදී ඒ සඳහන් කරලා කියනවා ඊටාම ගුණවත් සිල්වත් ධනවත් කෙනෙක් පැවිදි වෙලා අන්තිමට පාණ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදිලා මම ගිහියන් දෙන සිවුරක් අඳින්නේ මම පංචකුල සිවුරක් දරනවා කියලා කුණු වෙච්ච මිනිහක් වතලා තිබුණ සිවුරක් අරගෙන ගිහිල්ලා වතුර කඩක බැඳලා ඒක කහට පොවලා කඩ කපලා ඇඳිනකොට සාදීවතා සත්ත සතා උලාරා තස්මා විමානං අබිනික්කමිත්වා ගිලං නමස්සන්ති පසන්න චිත්තෝ තේරෝ ගංහති පංස කුලං කියලා අටුවචන් වහන්සේ ලියලා තිනවා අවුරුදු කාණකට පස්සේ 700ක් බ්‍රහ්ම රාජවරු තම තමන්ගේ විමාන වලින් බල එළියට ඇවිල්ලා මනුස්ස ලෝකෙ දිහා බලන වෙලාව. ඒ ඇත්තන්ට පෙනුනේ ඒ නීලං නැමැති වූ රහතන් වහන්සේ පාංශ කූඩ සූරක් ගන්න. විශාල පහන් හිතක් ඇති වෙලා කියනවා කොච්චර දෝ ගිහින් දෙන සිවුරුතියේදී පාංශ කුල සූරක් අරගෙන මේ මිනිස්යා බුදුරජාණන් වහන්සේගේ ඒ පැවතිච්ච නියතමානී ගුණේ සලකලා සීලයක් සලකලා කටයුතු කරන්නේ මිනිහක් පැත්තකට දාලා කහට රෙද්ද අරගෙන ගිහිල්ලා වතුරේ දවස් හතක් බැඳලා තියලා කුණු රිදි කැලි ටික කපලා එලලා කඩ කපලා මහලා බඳු පොළ අඳිනකොට හත්සරයක් ඒ බ්‍රහ්ම රාජවරු වැඳලා තියෙනවා. ඉතින් අනික්යත්වත් තහන මොකද ඔය බ්‍රහ්ම රාජවරු අපේ දිහා බලන්නේ නැත්තේ. උන්වහන්සේලා ওই කට්ටිය කරන කුණු අරප දැකලා තියෙන ඕනේ තරම්. මේක විතරයි දැකලා නැත්තේ. ඒකට තමයි වඳි. ඒක නිසා ඕනේ නම් ඒ දෙයියන්ගේ බ්‍රහ්මයන්ගේ ආශිර්වාදයක් ආශිර්වාද නම් ඕනේ නැහැ. නැතුව යන්න පුළුවන්. කරනවා නම් කරන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ක්‍රමයට මේ ලෝකයා කරන චාරිත්‍රයට කරන වාල් වැඩ නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා ගඟ දිගේ ඉහළට යන ක්‍රමයක්. අන්න ඒ ක්‍රමේ යනකොට දිව්‍යයන්ට බ්‍රහ්මයන්ට නෙමේ මිනිස්සෙන්ටවත් දරා ගන්න බැරි. ඒකට ආශ්චර්ය ධර්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට තියෙනවා බණ ධර්මයේ බුදුන් සංඝයා ජීවත් වෙනවා කියන්නේ. ඒක කවදාකවත් බාහිර වස්තුවල නෙමෙයි සිද්ධ වෙන්නේ මේ වැඩ කරන හිතේ. එහෙම නැත්නම් භාවනා කරන හිතේ. ඉතින් එවැනි හිතක් එවැනි හිතක මනුස්සකම සද්ධාාවක් ඇති කෙනෙක් මතක තියාගන්න හැමදාම හැමදාම මේ වගේ ධර්ම සාකච්ඡා කරලා බුදුහාමුදුරගේ ගුණ දැකලා මේට වඩා ප්‍රමාද මේට වඩා සතිමත් වීමේ තමන්ගේ හදවත තමන්ගේ රුචි අරුචිකම් තමන්ගේ හිත කය වචනේ හැමදාම බුද්ධ පූජාවක් කරනවා. එහෙම බුද්ධ පූජාවක් කරගන්න පුළුවන් වුණොත් මේ චිත්ත સંතානේ මේක කිසි කෙනෙකුට හතුරුකමක් වෛරකමක් කරන්න බෑ. ඒකට ස්වභාවයෙන්ම න්‍යාය ධර්ම වලින් සහ පේන නොපෙන සීල දෙනාගේම ආරක්ෂාව සිද්ධ වෙනවා. එතකොට පේන්නේ තමන්ගේ හෘදේ වස්තුව නිදන් තන්පත් කරගන්න. එහෙම නැත්නම් පූජනීය වන්දනීය ධාතු ස්තූපයක් වගේ. එතන බුදුගුණ නිතර වඩන කෙනා ධාතු ස්තූපයක් වඩපත් වෙනවා. එනිසා බුදු දානත් කියන්නේ සුසුකං මත ජීවාම වේරිනේසු අවේරිනේ. වේරිනේසු මනුස්සේසු අවේර විහාරාමි අවේර. මගේ ජීවිතය සුඛයක් නෙමෙයි අධිසුඛයක් වඩපත් වෙන සුසුඛකීක සුසුඛං මත ජීවාමානි මගේ ජීවිතය නිකන් සුඛ නෙවෙයි පුදුමාකාර සුඛයක් බවටපත් වෙනවා වේරිනේසු අවේතන මුළු ලෝකෙම වෛරෙන් කටයුතු කරද්දී මම අවේරෙන් කටයුතු වේරුනේසු මිනිස්සේසු විහාරාම අවේන මිනිස්සුන් নানা ප්‍රක්‍රම වලට තණ්හාව නිසා මාන්න නිසා දෘෂ්ටි නිසා වෛරකම් කරනවා ඒ වෛරකම් කරන ලෝකේ 199.99ක් කරා. මම වෛරකම් කරන්නේ මම කරන්නේ අවෛරේ පතුරනවා කියලා. ඒ ඒ තරමට යනකොට විශේෂත්වයක් වෙන්න පටන් ගන්නවා. මේක ලේසි නෑ මොකද හේතුව අපි ලේවල තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුලි. ඒක හැදිලා තියෙන්නේ වෛරේ පදනම් කරගෙන තමයි. නමුත් බුදු ගුණ සිහිපත් කරනකොට තියෙනවා පාරමිතා පුරන කොටවත් බණ දේශන කොටවත් බුදුන්සේ කවදාකවත් ඒකට අනුමත කරලත් නැහැ වන්වාසේ ආදර්ශිකුත් පිටක කියන කවුරු ලෝකේ වෛර කෙරත් ඔබ වෛරෙන් ජීවත් ඒ වගේ හැම නරක ගුණයක්ම තියෙද්දී බුදුහාමුදුරුවෝ සිහිපත් කරන කෙනාට Tamange හිත ධාතු චේතියක් නෙවෙයි ධර්ම චේතියක් වඩපත් කරගත්ත දවසට මිනිස්සු කොච්චර රැළ වැඩිලා රැළට අහු වෙලායි වැඩි කරත් තමන් අනිත් පැත්තට කතා කිරීමේ ශක්තියක් ධෛර්යයක් බලයක් වෙනවා ඒක ඇත්තටම ලෝක සාධකම් වාක් වටන ආදර්ශයක් වෙනවා ඒ විතරක් නෙමෙයි තමන් කරන සීල සමාධි ප්‍රඥාවටත් පුදුමාකාර ඝර්ෂණයකින් තොර ගමනක් ඇති වෙනවා. ඉතින් එවැනි ගුණ සම්ප්‍රදායක් වෙනස මේ ධර්මයක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අද දවසේ ධර්ම දේශනාව මම මෙතනින් නතර කරනවා. සීල දිනාටම මේ සඳහා අවශ්‍ය කරන්නා වූ ශක්තිය ධෛර්ය බලය නිතරම ලැබේවා කියලා ප්‍රාර්ථනා. විනාඩි 5ක් විතරමයි දැන් වැඩිපුර අරගෙන කියනවා. කෙසේ නමුත් දැන් මේ කාලසටහනේ තියෙන විදිහට අපිට ඒ කාමාරට විතර ආසන්න කාලයක් තියෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒ නිසා මම දිනම විනුවෙම ආරාධනා කරනවා සිතු ධර්ම මාත්‍රකාවක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවනම් මාත්‍රකා ධර්ම දෙය මේ සාකච්ඡා ශීර්ෂයෙන් කරුණාකර ඉදිරිපත් කරන්න.